අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 156 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි ධර්ම දේශන අවස්ථාව අද සම්මත වර්ෂයෙන් ගන්නවා නම් සැප්තැම්බර් මාසේ 10 වෙනිදා 2017. ඉතින් අපි සීලුම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා දුප්පටි විජ්ජා සත්ත සප්පුරිස ධම්මාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ ධර්ම දේශනාවට තබාගත් මාතෘකාවම නැවත පුනරුච්චාරණයක් නැවත ඉදිරිපත් කිරීමක් තමයි මේ කරපු වාග්මාලාවෙන් පාළි වාග්මාලාවෙන් කෙරුණේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ අපි වාගේ විනීය ජනතාවගෙන් දැනගත යුතු ප්‍රශ්නයක් වශයෙන් යොමුක් වශයෙන් ගුණයක් වශයෙන් අහනවා මේ සරුවච්ච සාසනයේ දුප්පටි විජ්ජ එහෙම නැත්නම් දැන ගැනීමට දුෂ්කර විනිවිද දකින්න අමාරු ධර්ම හත මොනවද කියලා. ඒ අහන්නේ කත්තු කම්මිතා ප්‍රශ්නයක් උත්තරේ දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ කෙරෙන්නේ අවධානය යොමු කරන එක. ඊට පස්සේ උන්වහන්සේ සභාවෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ ඊ මතක් කරපු විදිහට ස්වාමින් වහන්සේම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මුත්‍ර දෙනවා සත්ත සප්පුරිෂ ධම්මා මේ සරුවච්චන් වහන්සේ උගන්වලද මේ සත්ත සප්පුරිෂ ධර්මයෝ විනිවිද දකින්න දුෂ්කරයි බැලුව බැලමට පේන්නේ හරි ගැඹුරුයි ඉතින් මේක ගැඹුරුයි කියලා දුෂ්කරයි කියලා තිත්තයි කියලා අඹුලයි කියලා පැංගිරි කියලා නොකා නිවන් දකින්න බෑ. ඉතින් ඒක නිසා අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් දන්න දන්න දේ පුරුදු කරලා ඉදurang දියුණු තුණු තත්ත්වයටපත් කරලා දැනගන්න වෙනවා මේ ශාසනයේ මේ වගේ ගැඹීර දේවල් දැනගත්තට පස්සේ තමයි උත්තර මනසපත් තත්ත්වයටපත් වෙන්නේ නැත්නම් ඒ සීක තත්වයටපත් වෙන්නේ ඒ නිසා මුලදී නැති වුණත් ඉදිරියට යනකොට ගැඹුරු පරීක්ෂණ මේකේ තියෙනවා. එහෙම නැත්නම් ගැඹුරු ප්‍රශ්න පත්‍ර තියෙනවා. කඩින් පරීක්ෂණ තියෙනවා. ඒව විවි විවි තමයි මේක ඉදිරියට යන්නේ. ඉතින් මේ විදිහට හතක් වූ ධර්ම නැත්නම් හතක් වූ සත්පුරුෂ ධර්ම කියන පොදිය පොකුර සමූහය ඊට පස්සේ නිද්දේශ වශයෙන් සඳහන් කරනවා ඉදා උසෝ බික්කු ධම්මඤ්ඤෝ හෝති දේක තියෙන ධර්මතාවය කියලා එකක් තියෙනවානේ මේ ලෝකේ දුවන්නේ මේක එක පුද්ගලයාගේ තීන්දුවනෝ නෙමේ ලෝක න්‍යාය ධර්ම වගේක් තියෙනවා. මේ න්‍යාය ධර්ම අපි එන්නේ ඉස්සෙල්ලත් තිබුණ දෙයක්. අපි මේ ලෝකේ ජීවත් වෙනකොටත් තියෙනවා. අපි ගියාට පස්සෙත් තියෙනවා. ඒ යන මේ න්‍යාය ධර්ම අපිට ඕන විදිහට පවත්වන්න බෑ. ඒවා යන්නේ ඊට වැඩිය විශාල කල්ප ගණන් වෙන දස දස දහසක් වලට බලපාන න්‍යායක්. ඉතින් මේ පුංචි මනසක් ඇතුව ගෙයිකින්බෝ වාගේ ඉඳගෙන මේ න්‍යාය ධර්ම පාලනය කරන්න ගියොත් කළු ගලේ ඔලුව ගහගත්තා වගේ වෙනවා. මේ න්‍යාය ධර්ම පිළිගණ්ඩයි සිද්ධ වෙන්නේ. මේ න්‍යාය ධර්ම පිළිගන්න නම් අපි අහිංසක වෙන්න අපි වගේම <clears throat> නිර්ව්‍යාජ වෙන්න ඕනේ. ෂට මායාවී ගති නැතුව. ඉතින් අර පෘථජ්ජනය හරිම දලදඬුයි, හරිම ඕලොමලයි, හරිම ෂටයි, හරිම මායාවී. ඉතින් එතන ඉඳලා මේ පෘථග්ජන භාවයේ ඉඳලා මේ අහිංසක භාවයට මේ කියන චපල නැති தත්වෙටපත් වෙන එකේ වගකීම් බුදුහාමුදුර ඇරන් තියෙනවා. ඉතින් අපිට තියෙන එක පිළි අරගෙන මේ අපිට තේරෙන්නේ නැති මේ න්‍යාය නැත්නම් මේ ධර්ම න්‍යාය එහෙම නැත්නම් න්‍යාය ධර්ම මේකට ධර්මාන්වය කියලා කියනවා ධර්මයේ අනුව යන දේ වටහා ගන්නේ කරලා කරලා කරලා කරලා බැරිම තැන තමයි. එතකන් තටමනවා. එතකන් අපේ බුද්ධික ඥාන පාවිච්චි කරනවා, දක්ෂකම් පාවිච්චි කරනවා, තර්ක ඥාන පාවිච්චි කරනවා, සුතමේ ඥාන පාවිච්චි කරනවා. බැරිම වෙලාවට තමයි අපි කරලා කරලා මේක බාර ගන්න. මේක හරියට කියනවා කැලෙන් ගෙනාපු මීහරකෙක්, කුළුහරකෙක් හයිය තියෙන කනුව කොහොඳ වරපටකින් බැන්දාට පස්සේ කැලෙන් එළියට ගත්තට පස්සේ මීම පුළුවන් තරම් කුළු භාවයක් පදක්වනවා. කැලේ ඉනකොට උර ගාණක් නැහැ. කැලේ ඉනකොට භයානකම සතෙක් තමයි කුළු මීම කියන්නේ. කෙසේ නමුත් ගම්මැද්දට ගෙනල්ලා බැඳගත්තට පස්සේ හරිම කුළු භාවයක් දක්වනවා. ඌ තියෙන හයිය හති තියෙනකන් වර වරපත්ත කඩාගෙන යන්න හදනවා. හයිය හති තියෙනකන් කුඤ්ඤ ගලවගෙන යන්න හදනවා. බැරිම වුණාට පස්සමයි කනෝ මුල ලගින්. එච්චරම තමයි කාගෙත් හිත. ඉතින් ඒක නිසා ආරම්භයේදී අපිට ධර්මාන්වේ නැති වුණාට ආරම්භයේදී මේක අපට ගැඹුරු බව තේරුණාට මේ බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් බුද්ධ ශ්‍රාවිකාව වශයෙන් අපි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩ아가න වඩ아가න යනකොට ඒක තැනකදී ඕක හපල කන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මුරුමුරු ගාලා හපල කන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒක මේ අපේ පුද්ගලික දක්ෂකම් නිසා නෙවෙයි බුදුහාමුදුරෝ දෙන ප්‍රතිපදාව නිසා. ඒක නිසා මේ ධර්මාන්වය ධම්මඤ්ඤු කියලා සඳහන් කරන එක ගැන තමයි කතා කරන්නේ. ඒක කතා කරනකොට බුදුජානනාංශේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගොඩ ගහලා තියෙන්නේ ආරම්භයේදී බොහෝම පහසුවක් වගේ වැටෙනවා. ආරම්භයේදී තියෙන සතිය පිටෝනේ. සතර සතිපට්ඨාන. ඉතින් ඒකට සුදුසුකම් මොකොත් இல்லන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ සඳහන් කර තිනවා නවකෙක් මේ ශාසනය පැවිදි කරපුවාම ශාසනයට ගත්තාට පස්සේ සතිපට්ඨාන උගන්වන්නේ කිය. ඊට පස්සේ මජ්ක්‍ධිම පුද්ගලයෙක් වුණාට පස්සේ සතිපට්ඨාන උගන්වන්නේ කියලා තියෙනවා. හොඳටම පුරුදු වුණාට පස්සේ සතිපට්ඨාන උගන්වන්නේ කියලා. මේ සතිපට්ඨානේ තියෙන මේ සරල භාවය ආරම්භක ශේෂය ඒක ආරම්භකයට විතරක් නෙවෙයි මැද ඉන්න කෙනාටත් අග ඉන්න කෙනාටත් දක්ෂයි. ඒ නිසා අපිට මේ විනිවිද ගන්න බැරි ගැඹුරු ධර්මයි මේ කතා කරන්න කියලා පැත්තකට වෙන්න නෙවෙයි මේ බය කරන්න නෙවෙයි මේ මන්දෝත්සහය කරන්න නෙවෙයි මාතෘකාව දෙන්නේ. ඒ සා ගැඹුරු ධර්මයකට අපිට ක්‍රමයෙන් යන්න පුළුවන්. ටික ටික ටික ටික යන්න පුළුවන්. අන්නේ යනකොට බෝධිපාක්ෂික ධර්මවල සත සතිපට්ඨානෙ පටන් ගන්නවා. කායනුපස්සනාවෙන් පටන් ගන්නවා. ඒක නිසා මේ කායානුපස්සනාව කියන එක මනුස්ස කයකින්ම පටන් ගත යුත්තක්. දේව කයකින්, බ්‍රහ්ම කයකින්, යක්ෂ කයකින්, තිරිසන් කයකින් කරන්න බෑ. එيشා මේ කය කිව්වට ඔක්කොටම කරන්න පුළුවන් කයක් නෙවෙයි මනුස්ස කයකින් පටන් ගන්න. ඉතින් අපි ඒක උපේලා ඉවරයි දැන්. අපි ගියාත්ම කරපින් වලින් දැන් මනුස්ස කය ඉපදෙලා ඉවරයි. නමුත් අපි කොච්චර සුළු වේලාවක්ද මේ කය සතිපට්ඨානේ ධර්මන විදියට පාවිච්චි කරන්නේ? අපි මේ කය පාවිච්චි කරන්නේ කාම ක්‍රීඩා සඳහා. අපි මේ කය පාවිච්චි කරන්නේ මේ දවයේ ජවයේ සඳහා මදයේ සඳහා ආලෝක කරන සඳහා අනුන්ගේ ආදාන දිනා ගැනීම සඳහා පාවිච්චි කරන එක පාවිච්චි කරන්නේ කාම ගුණයන් සඳහා ඒ වෙනුවන කොයි වෙලාවකරි සතිපට්ඨාන අරමුණක් කරගන්නවා කියලා කිව්වනම් ඒ කොච්චර අමාරුද ඒ ඒ නිසයි කියන්නේ මේ ධර්මානුවේ අමාරුයි කියන්නේ. හිතන්න මේ සතර සතිපට්ඨාන ගිහිල්ලා 이르දිපාද වලින් ගිහිල්ලා සතර සම්‍යක් ප්‍රදන් වීර්යයෙන් ගිහිල්ලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පහුවෙලා නැවතත් සතිය අවස්ථා පහකින් දිනුනලා සති සම්බොජ්ජංගේ බාටපත් වෙනකොට ධර්මාන්වේර සුදුසුකම් ලබනවා. එතෙන්ට යනකම් අපි මේ සතිය ලෞකික දේවල් වලට උත්සාහයි. බොජ්ජංග සතිය ළඟට යනකම් අපි මේ වඩන සති ඉස්කෝලේ යන ළමයෙකුට අධ්‍යාපනය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. පරිපාලනය කරන කෙනෙකුට පරිපාලන ශාස්ත්‍රීය නායකත්වයේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දේශපාලනය කරන එකට දේශ හොඳට දේශපාලනය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. හමුදාවක ඉන්න කෙනාට හරියට එල්ලේ අරන් වෙඩි තියන්න හතිය පාවිච්චි කරන්න පුළුවන්. මේක බොජ්ජංග ධර්ම වලට ගියාට පස්සේ තමයි යොන්න බෝධියට නැමෙන්නේ. එතකොට ඒක ධර්මාන්වයක් බාටපත් වෙනවා. මම මෙතෙක් කල සතිය වඩනකොට අපි හැම දෙයකටම දමදමා බලනවා. අපිට ටිකක් ඉඳගෙන ඉන්න පුළුවන් වෙන්න සතිය කොහොමද පාවිච්චි කරන්නේ? සක්මන් කරන්න කොහොමද සතිය පාවිච්චි කරන්නේ? එදින්දා වැඩ කරනකොට කොහොමද සතිය පාවිච්චි කරන්නේ කියලා කරගෙන කරනකොට ඒකෙන් අපිට ලාභ ලැබෙන්නේ ලෞකික වශයෙන්. එහෙම නැත්නම් කාටත් තේරෙන ලාභයක් ලැබෙන්නේ. ඒ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඕක ඉන්ද්‍රිය සතිය බල සතිය වෙලා බොජ්ජංග සතියට යනකොට ඊට පස්සේ මෙච්චර උතුම් දෙයක් මේ කාමයේ සඳහා හෝ භව සම්පatti සඳහා හෝ ලාභ සත්කාර සම්මාන සිලෝක වටින්නේ ඊට පස්සේ තමයි මේක බෝධි අංගයක් විදියට සති සම්බොජ්ජංගයක් බවටපත් වෙනකොට එකම සතියමයි පස්පොලක් පරිණාමයටපත් වෙලා හැවහලලා ඒ මට්ටමටපත් වෙනකොට ධර්මාන්වේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්ට වෙනකොට සතිය පටන් ගන්න කෙනෙක්ගෙන් 100ට කීයක් බොජ්ජංග සතිය බවට පත් වෙනකම් භාවනා ජීවිතය රකීද? 100ට කීයක් මහානකම රකීද? ඒකට 99ට වැඩි පිරිසක් එක්කෝ භාවනාව තැහැලා දාලා නැත්නම් මහානකම කරනවා නිවන් සඳහා නෙවෙයි. ඒ නැත්නම් සිවුරු ඇරලා. ඉතින් ඒක නිසා සතිය පටන් ගන්න කී දෙනෙක් බොජ්ජංග මට්ටමට සතිය දියුණු කරනවාද කියන එකේ ප්‍රතිසතියත් එක්ක කියන්න පුළුවන් ධර්මාන්වේ සඳහා පාවිච්චි කරන ප්‍රදේශයේ අන්න ඒ වගේ සියුම් ඒ වගේ බොහොම සුළු කොටසයි මේක ධර්මයට පාවිච්චි වෙන්නේ. ඉතින් ඒ නිසා පටන් ගන්නකොට මේ වගේ වැඩමුළුවක දුප්පටි විජ්ජ ධර්ම ධර්මදේශනාට ගත්තයි කියලා තේරෙන්නේ නැහැයි කියලා පැත්තකට දාන්න එපා. මේ කරගෙන යන වැඩපිළිවෙල අපි කවදා හරි මේක හපලා කණ්ඩ වෙනවා. අපි මේක දිරව ගන්න වෙනවා. ඉදිරිය ගැනීම සඳහා මේ අපි කරන දැන්න මේ කරන සරල වැඩේ කොහොමද මෙවැනි ගැඹීර ධර්මාන්වයකට හේතු වෙන්නේ කියන්නේ අපි මේ ධර්ම දේශනා පවත්තා. ඒ ධර්මාන්වයට පස්සේ අද දවසේ අපි ඉදිරියෙන් තියාගන්නේ අත්ඤ්ඤෝ හෝති කියලා අර්ථයත් වැටහෙන්න පටන් ගන්නවා. මේක අපේ ශාසනයේ සිව්පිලිසිඹියා වශයෙන් තමයි පෙන්ලා දීලා තියෙන්නේ සතර පටිසම්භිදා කියලා සඳහන් කරලා තිනවා. ඒකට ලිවිච්ච ලොකු පොතක් තියෙනවා පටිසම්භිදා මාර්ගය කියලා. ඒකේ තියෙනවා අවබෝධ කරන කෙනාගේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා සුවිශේෂ ඥාන හතරක් සඳහන් වෙනවා. ඒක ඔය අපි කියන නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ඝා ඥාන වගේ නෙවෙයි. ඒ ලබන ඕනෙම ආර්ය භාවයටපත් වෙන කෙනෙකුට සිද්ධියක් දිහා බලලා ඒ සිද්ධියේ මුනත පේන දේ බලන්න පුළුවන් යටින් සඳහන් වෙන යථාර්ථය කියලා එකක් තියෙනවානේ. ඒකට යථාර්ථය කියලාත් කියනවා. ඕනම කටයුත්තක් කරනකොට මායාවක් තියෙනවා. අපි කාටද ගිහිල්ලා ඉල්ලීමක් කරනවා නැත්නම් ප්‍රකාශයක් කරනවා මොනවා කරත් ඔගේ යටි කුට්ටු අදහසකුත් තියෙනවා. ඉදිරිපත් කරන දේ මේම වුණාට යට න්‍යාය පත්‍රය දැනගන්නවා කියන එක ලේසි නෑ. ඒකේ මූණිච්චාවක් තියෙනවා. ඒක නිසා ධර්මයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ ඒක කොහොමද අපි මේ කාට හරි කරන ඉල්ලීමක් අපි මේ කාට හරි කරන ප්‍රකාශයක් එහෙම නැත්නම් අපේ මේ ප්‍රතිපත්ති කොහොමද තණ්හා මාන දිට්ඨිය වලට වැටෙන්නේ කියන එක ධර්මාණයට වැටෙනවා. ඒ කියන්නේ මොන රාගය මොන ක්ලේශයකින්ද මේ අපි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒකේ අර්ථ සිද්ධියකුත් තියෙනවා. මේ කියන පණිවිඩේ මොකද්ද කියලා. ඉතින් මේ දෙක තේරුම් ගැනීමේ අපහසුකම තේරෙන්නේ ගැඹුර තේරෙන්නේ අපේ හිතේ තියෙන වංචනික ධර්මත් එක්ක සලකා බලනකොට අපේ හිතේ තියෙන ෂටගතිත් එක්ක බලනකොට අපේ හිතේ තියෙන මායාවී ගතිත් එක්ක බලනකොට ඒ ෂට මායාවී ගතිය ඒ ෂට මායාවී ගතිය දරාගෙන ඉන්න කෙනාව දන්නේ නැහැ. එයාව මායා කරගෙන අවශ්‍ය තැනට අරගෙන යනවා. ඇස් බඳලා ගිනිනවා වගේ. ඉතින් යාට බැලුව බැලනකොට ඒකේ අර්ථයක් තියෙනවා. හැබැයි ධර්මයේ බලනකොට ධර්මයට වඩා අධර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ධර්මයේ අර්ථයයි දෙක වෙන් කරලා දෙනවයි කියන එක පොඩි නිදර්ශන වලින් දෙක තුනක් කියන්න පුළුවන්. නමුත් 100ක් විස්තර කරලා දෙන්න බෑ වෙනවා නම් එයා නිවන් දකින්න ඕනේ වෙනකොට. ඒක නිසා ධර්මය සහ අර්ථය කියන දෙක ප්‍රතිපදාවට දාලා කොහොමද කරන්න කිව්වොත් අපි ওই දවල් කරන ධර්ම සාකච්ඡාවේ මතුවෙන ප්‍රශ්නත් එක්ක අපි හිතමු ආදුනිකයෙක්ම ඇවිල්ලා නවකයෙක් ආධිකම්මිකයෙක් මේ කමටහන උපදෙස් ලබනවා. එයාට කියනවා අපි මෙතන කරන්නේ මේ නිසන්වණේ ගැන මේ කතා කරන්නේ. මෙතන කරන්නේ අපි මේ සතිය පුරුදු කරන වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ගෞරවාන්විතව කියන සතිපට්ඨාන භාවනාවක් ඒ නිසා පුළුවන් තරම් බලන්න දවස පුරා කරන කටයුත්ත සිහියෙන් කරන්න. ඒ සඳහා ඉඳගෙන සතිය වඩන්නේ මෙහෙමයි. ඇවිදින ගමන් එක චේතනාපූර්වක සරල එක වැඩක් කරනකොට සති වැඩ කරන්නේ මෙහෙමයි සති වඩන්නේ මෙහෙමයි දවස පුරාම භාවනා මධ්‍යස්ථානවල කනකොට යනකොට එනකොට නිදාගෙන ඉන්නකොට වැසිකිලි කැසිකිලි කරනකොට සති වඩන්නේ මෙහෙමයි කියලා තුනකට කඩලා කියලා දෙනවා. පරියංක භාවනා, සක්මන් භාවනා සහ එදිනදා ජීවිතේ සතිය පැවැත්වීම කියලා. ඉතින් නිදර්ශනයක් වශයෙන් අපි අරගනිමු පරියංක භාවනා මොකද හුඟ දෙනෙක් භාවනා කියලා ගත්තාම පරියංක භාවනාව තමයි ගන්නෙ. සක්මන් භාවනාව හුඟ දෙනෙක් අහලත් නැහැ. මෙහෙදි නම් අපි එහෙම සලකන්නේ මේ පරියංකයට දක්වන්න සමාන වෙලාවක් දීලා තියෙනවා. නමුත් අපි නිදර්ශනයක් වශයෙන් පරියංකයක් අරගත්තොත් ඒ කෙනාට කිව්වොත් පරියංකේ කියලා කියන්නේ බුදුහාමුදුරෝ සතිපට්ඨාන සූත්‍රය කියන විදිහට පරියංකයක් සාර්ථක වෙන්න විශාල පසුබිම් එහෙම නැත්නම් ආසන්න කාරණා එහෙම නැත්නම් සූදානමක් අවශ්‍යයි. ඒක ආවට ගියාට කරන්න බෑ. ඒකට අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම අතනෑර බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසා ගිහි ගේ බෑ කියන එක කියනවා. ඒ වෙනුවට අරණ්‍යයට යන්න. ගහක් මුල වාඩි වෙන්න. එතන මේ වගේ කාමභෝගින්ගෙන් තොර ශූන්‍යාකාරයකට යන්න. ඉතින් කොච්චර අමාරුද කියලා තේරෙනවනේ. මොකද සංසාරේ පුරාවටම ගිහි ගෙවල් හදා හදා අම්මට ගෙවල් හදනවා ආච්චිට ගෙවල් හදා හදා ඉඳලා දැන් ආච්චිට ගෙවල් හදනම මැරලා යනවා. ගිහින්ගෙන් එළියට ය아가න්න හම්බ වෙන්නේ. හම්බ වුණත් ඒක මේ හතර කේන්දරේ පාල් විච්ඡාන් තමයි කැලියට යන්න වෙන්නේ කියලා අපි හිතානේ. නමුත් මෙතෙන්දි කියනවා ධර්මාන්වේ ලබන්න නම් මෙච්චර ලස්සනට හදාගත්ත ගිහි ගිය අතහැරලා පොදු පැදුරක බුදියන්න වෙනවා කවුටත් උගෙන බත්තලියක කණ්ඩ වෙනවා ඔක්කොමලා අට සිල් වෙන්න වෙනවා එක පවුලක් වගේ අපිට එක තැනකට වෙන්න වෙනවා මේක ලක්ෂයක් දුන්නත් කරයිද මිනිස්සේ දෙලක්ෂයක් දුන්නත් කරයිද Taman විසින් ගී හදාගත්ත කී දාලා මේ කැලේකට පලයන් කැපලන් කිව්වට සරුවචනාංශේ බැසි මාලිගාවක ඉඳලානේ මේ වගේවත් පහසුකම් තිබුණ තැනකට නෙවෙයි ගියේ ඒ නිසා සරුවචනාංශික කරලයි කියන්නේ අරණ්‍යගත වේයන්, රුක්ක මූලගත වේයන්, ශූන්‍යාකාරගත වේයන්. ඊට පස්සේ හතර ඒරියාවෙන් නිශීදති පල්ලංකම් පළක බඳ වාඩි වෙන්නේ කියනවා. මේ ආසනය කියන එක සිංහලයාගේ තිබුණ බිම වාඩි වෙන එක තමයි. මේ සුද්ධාවට පස්සේ තමයි මේ පුටුව කියන එක. දැන් පුටු පුටු ගන්නවා යන යන තැන. මොකද බිම වාඩි වෙන්න දන්නේ නැහැ. බිම වාඩි වෙන තියෙන ලාභේ මොකද්ද? මෙතනින් අතෙන් යන්න ගෙනියන්න දෙන්නේ නැහැ. තිබ්බ දැන වාඩි වුණා. එච්චරයි වෙන මොනම ලාභයක්වත් නැහැ. ඉතින් පළඟ බඳ වාඩි වෙනවා කිව්වහම දැන් බුදු පිළිමය ඕනම කෙනෙකුට ඉන්ටර්නෙට් එකේ දැක්කම මේ භාවනාවේ සංකේතය. අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකක් කරන්න බිම ඉඳ ගන්න එක. ඉතින් නිශීදති පල්ලංකම් ආභුජිත්වා කියලා වචනයක් පුදුහන්නේ වාඩි වෙලා ඒක ආභෝග කරන්න කියලා. මම වාඩි වුණා දැන් ඇවිල්ලා මේ භාවනාවට වාඩි වුණේ. අරණ්‍ය ගත වෙලා, දුක්ඛ මූල ගත වෙලා, ශූන්‍යාකාර ගත වෙලා ඒකට මේ ආභෝග කරනවා කියන්නේ ඉස්සරලා ආරණ්‍ය උපේලා තියෙනවා. රුක්ක මූලයේ උපේලා තියෙනවා. ශුන්‍යagaraේ උපේලා තියෙනවා. ඊට පස්සේ හොඳට පට්ටලව වාඩිලා හිතා ගන්නවා මගේ ජීවිතේ හම්බෙච්ච වටිනාම චිත්තක්ෂණයක් ඒකට කියනවා සාසන සම්පත්තියක් කියලා. එහෙම නැත්නම් කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඒ ක්ෂණ සම්පත්තිය ලැබිලා හොඳට වාඩි වෙලා බලනවා මම මේ විදිහට බිම වාඩි වෙලා වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නකොට ඒක ලොකු පෙරපිනක් ශාසන සම්පත්තියක් ක්ෂණ සම්පත්තියක් බොහොම සතුටින් වාඩි වෙලා ඉන්නකොට කොහොමද හිතගත කියලා ඒක හිතින් සටහන ගන්නවා මම මෙතන ඉඳන් ගෙදර කල්පනා කරනවා නෙවෙයි මෙතන ඉඳගෙන අල්ලපු ගෙදර එක්ක නගෙන හිතනවා නෙවෙයි මෙතන ඉඳලා ළඟ වාඩිලා ඉන්න ගැන හිතනවා නෙවෙයි මෙතන ඉඳගෙන අතීත අනාගත හිතනවා මම දැන් මෙතන වාඩි වෙනවා වාඩි වුණා වාඩි වුණායි කියලා හිතනකොට හිතින් එන සටහන ඕකට ඇත්තටම නිවන කියලා කියන්න පුළුවන්. ආරණ්‍ය ගතල වාඩි වෙලා සුවසේ සමබරව සහැල්ලුව නිවිච්ච විදියට වාඩි වෙලා දැන් ඔන්න මගේ හිත කයට ඇවිල්ලා. කයත් හිත ගෙන්න ගන්න හොඳටම සැදී පැහැදී ඉඳ ගන්න. මෙන්න මේ ආභෝග කිරීමම නිවන කිව්වට මං හිතන්නේ ඕගොල්ලෝ පිළිගන්න එකක් නැහැ. මොකද ඕගොල්ලෝ හිතනවා නිවන කියන එක කහා පාට එක රතු පාට එක උඩ ගිහිල්ලා හම්බෙන එකක් ඊගාව ලෝකේ හම්බෙන එකක් දිව්‍ය ලෝකේ ගිහිල්ලා හම්බෙන එකක් මෛත්‍රී බුද්ධ සාසනේ හම්බෙන එකක් මේ කය ඇතුලේ මේ කුණු කය ඇතුලේ තියෙයි කියලා කවදාකවත් හිතන්නේ නැහැ. නමුත් මේක තමයි ධර්මතාවය. යම් වෙලාවක කවුරු හරි වාඩි වෙලා මම දැන් මෙතන වාඩිලා ඉන්න බව දන්නවනම් ওයි දෙහන් දෙයක් මොකක්වත් හම්බෙන්නේ නැහැ නිවන් දැක්කා. ඒ නිසා ඒක හිතට වද්දලා දෙන්න මෙතෙක් කල සංසාරේ කවදාකවත් වාඩිලා ඉන්න වෙලාවේ වාඩිලා ඉන්න බව දැනගෙන නැහැ. මේක බුදු කෙනෙක් පහරිලා හම්බෙන පණිවිඩයක්. අන්න ඒක සමාදන් වෙන්න. ඒක කියලා දෙන්න තව කීයක් බණ කියන්න වේද? එහෙනම් ඔය කියන විදිහට අයි මොකක්දයි ස්වාමීන් වහන්සේ නම් මේ දසපාරමිතා පුරන්න ඕන කියන්නේ මොකක්දයි ස්වාමීන් වහන්සේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්න ඕනේ කියලා කියන්නේ. මොකටදයි ස්වාමීන් වහන්සේ නම් ත්‍රිපිටකයක් තියෙන්නේ. මොකටදයි ස්වාමීන් වහන්සේ මේ ගිහි අපිටත් පුළුවන් නම් ඉඳගෙන ඉඳගෙන බදා ගන්න මොකටද මහානකමක්? මොකටද උපසම්පදාවක්? নানা ප්‍රකාර ප්‍රශ්න එනවනේ. එනිසා මේ සරල සත්‍ය පිළිගන්න කැමති නෑ. බැරිකම නෙවෙයි. අත්දැකීම නැතිකම නෙවෙයි. ඉතින් ඒ නිසා කාටද කිව්වොත් එහෙම මිනිස්සෙක් වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නවා. ඒක සමාදන් වෙනවා. ඒකට කියනවා ආභෝග කරනවා කියලා. ඒකේ ක්‍රියාපදේ තමයි ආභුජිත්වා ආභෝග කොට. යම් කිසි කෙනෙකුට හිතන්න මෙතෙන්ද ගන්න බැරි නම් හිත හොඳට පట్టල වඩලා මම ඉන්න බව දැනගන්න බැරි නම් උන්ද භාවනාවට ගැලපෙන්නේ නැහැ. අභෞවිය පුද්ගලයෙක්. එක්ක තද වේදනාවක් ඉන්න කෙනෙක් නැත්තම් පිස්සෙක්. ඒක නට පටන් ගන්නවත් බෑ. ඒ නිසා එක චිත්තක්ෂණයක් අර හිත ආબોධ කරන්න පුළුවන් නම් එයාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බාට පළවෙනිම සාක්ෂිය තමයි කයට හිත ගන්න පුළුවන්. මේක අනිත් පැත්තට කීයක සක්මන් කරනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් වාඩි වෙලා නෙවෙයි ඇවිදිනවා කියලා උච්චරයි. එතකොට වාඩි වෙනකොට වාඩිලා ඉනකොට වාඩිලා ඉඳ ගන්න දැනීමයි ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න දැනීමේ කිසිම වෙනසක් නැහැ. හොඳට කරලා බලන්න ඒ දැනුම එකයි. තව ඕනේ නම් ධෛර්යය වෙන්න මෙහෙම කීත හැකියි. බුදුරජාණන් වහන්සේ වාඩිලා බුදුරජාණන් වහන්සේගේ කය ආභෝග කරනකොටයි මම වාඩිලා මම ආභෝග කරනකොටයි දෙකම එකයි. ඒ නිසා බුදුන් දකින්න ඕන නම් කය ආභෝග කරන්න. එතකොට හිතා ගන්න ඔන්න බුදුහාමුදුරෝ භාවනා කරනකොට බුදු හිත මෙන්න මෙහෙමයි. මට චිත්තක්ෂණයකට යන්න පුළුවන්. මේක තව චිත්තක්ෂණයට ගෙනියන්න තමයි මේ ඔක්කොම ඉතුරු වැඩ ටික. ඒ ආභෝග කරාට පස්සේ පල්ලංකම් ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. කයේ උඩුකය කෙලින් තියාගෙන සතිය පෙරටුවෙන් තියාගන්න කියනවා මේ ආභෝග කරගත්ත දේ තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් දිගට පැවැත්වීමට අපි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරනවා. මේ භාවනා මධ්‍යස්ථාන හදාගෙන සමාදන් වෙනවා ඔක්කොම ඇවිල්ලා එක පැයේ වාඩි වෙනවා. ඒක බලනවා චිත්තක්ෂණ කීයක් වර්තමාන හිත පාත් ගන්න පුළුවන්ද කියලා. ඒක හරියට සතිය කාශයක් කරන රවුම් පරණ තිබුණ තඹ සතිය කාශයක් කරන රෝල් කරනවා පෙරලෙන්නේ නැතුව යන්න. බිබදිගේ. කොච්චර වෙලයි ඇයිද වැටෙන්නේ ඉස්සලා. ආන්නේ වගේ යනකොට සතෝ වාස්ස සති සතෝ පස්ස සති එතකොට කය ඇතුලේ සිද්ධ වෙන මොනවා හරි පෙනෙයි. කයට හිත ආවා නම් එක්ක ඉඳගෙන ඉන්න බව පෙනේ නැත්නම් ඇවිදින බව පෙනේ එක්ක හුස්ම ගන්නවා පෙනේ එක්ක වම දකුණ පෙනේ අපි මේකෙන් හුස්ම ගන්න එක විතරක් ගමු මේ වෙලාවේ සරලව ඉදිරියට යන්න ඕන නිසා මේ අපි උත්සාහ කරන්න මේ අත්තඤ්ඤු සහ ධම්මඤ්ඤු කියන දෙක තේරුම් ගන්නයි එහෙම කරගෙන යනකොට දැන් මෙයාට හිතට වැදිලා කියනවා කමටහනියා දන්නවා වාඩි වෙලා කයේ හිත පවත්තන්න ඕනේ. දැන් එළඹ සිටින්න ඕනේ. ඒකේ ඉන්නකොට එක එකනාන සමහරකට හුස්ම ගන්න වැටෙනවා. වට පිම්බීම හැකිලිම වැටෙනවා. සමහරකට ඉඳගෙන ඉන්න බව වැටෙනවා. ඒක එකනාන චරිතයටෝ සිද්ධ වෙනවා. දැන් මේක දිගට පවත්තන්න නැත්නම් කය වර්තමානයේ පවත්තගෙන යන්න අර්ථයක් වශයෙන් මේ ධර්මතාවයේ ලැබීමේ අර්ථයක් වශයෙන් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඒක මෙනෙහි කරන්න කියලා. වෙන තැන් වලට හිත නොගෙහින් මෙහිම හිත පැවැත්වීමට මානසිකාර්යය කියලා ඒක පාලියෙන් කියන මානසිකාර්යය කියලා සිංහලෙන් අපි මෙනෙහි කිරීම කරනවා. ඒකට ඒ වෙලාවේ සද්දත් ඇහෙනවා. වේදනත් තියෙනවා. හිතවිලිත් තියෙනවා. নানা ප්‍රකාර දේවල් තියෙනවා. දැන් Taman දන්නවනම් මේ කෙලෙස් අඩු නිවනට බර දෙනම් මේ ඉඳගෙන ඉන්න බව දැන ගැනීමයි, හුස්ම පොද දැන ගැනීමයි, පිම්බීම හැකිලිම දැන ගැනීමයි කියලා ඒ Tamanට සාන්තිය ගෙන දෙන නික්ලේශී බව ගෙන දෙන නිර්මල බව ගෙන දෙන අරමුණ මෙනෙහි කරන්න කියනවා. ආස්වාසයලයි ආස්වාසය කියලා මෙනෙහි කරන්න. ප්‍රස්වාසයලයි ප්‍රස්වාසය මෙනෙහි කරන්න. ඉතින් මේ මෙනෙහි කිරීමේ කෘත්‍යය අරමුණ නන්නතර නොවි තමන්ට ඕනේ තැනට මෙහෙවීම සඳහා අපිට තියෙන පොඩි උපක්‍රමයක්. මේක හරියට පන්ති කාමරයේ ඉන්න පන්ති වාර ගුරුතුමිය නංගඩ ගහන වෙලාව වගේ. දෙවෙනි පාර දෙවෙනි පන්තියේ අපේ ඉස්කෝලේ යන කාලේ දෙවෙනි පරිච්ඡේදය පටන් ගන්නකොට කාල පරිච්ඡේදේ නම් අඬ ගැහිමක් කරනවා. ඉතින් නම් අඬ ගහම නම කියපෙන්න අත උස්සනවා. අනික් කට්ටිය අත උස්සන්නේ නැහැ. මොකද පන්ති බාර ගුරුතුමිය දාන්න ඔක්කොමලා. නංගඬ ගහිමින් දන්නවා කී දෙනෙක් ළමයි අවිල්ලා තියෙනවද කියලා. ඒ නංගඬ ගහිල්ල තමයි ගොඩාක් ඉන්නවා මෙතන සද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා කය දැනීමක් තියෙනවා පිම්බීම හැකිලිමක් තියෙනවා ආනාපානෙත් තියෙනවා ඇඳුම් වැට තැවරිලා තියෙන හැටිත් දන්නවා. මේකෙන් Taman දන්නවනම් උඟ වේලාවක් පවතින අරමුණ එයාගේ නංගන ගහන. ආශ්වාසයේ නංගන ගහන. ප්‍රශ්වාසයේ නංගන ගහන. ඒකට අනික් කට්ටිය නිලීන වෙලා නංගන ගහන එක නා උද්දීපනයේ වෙන එක නම කියලා කතා කිරීම මහ බලවත් මන්ත්‍රයක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය වෙලාවේදී විශාල පිරිසක් එක්ක තිස්ස දෙවන පිටිස රජුරෝ දඩගෙලියක හිටියේ. ඉතින් මේ මාස 6ක් විතර විහිඳුරහතරන් වහන්සේ ඔය සාංචේදී ඉගෙන ගත්ත අපේ සංස්කෘතිය අපේ භාෂාව. ඉල නම කියලා කතාවක් 30 කියලා. කිව්වන් රජුරු හෙල්ලුම් කාලා හිටියා. මගේ නම කියලා කතා කරන්න කවුද ඉන්නේ මේ ලෝකේ? උඩ බලනකොට ශ්‍රමණ රූපයක්. එතුල කතාවල කිව්වා සමනාමයන් මහරජ දම්බුදීපයිදාගතා තමේ අනුකම්පාය මම උඹට අනුකම්පාව පිටිස මහා ශ්‍රමණයාගේ ගෝලයෙක්. ඒසකොට රජ්ජුරුව දමන වෙලා ඉවරයි. නම කියලා කතා කරනකොටම කවුද මට කතා කරන්නේ? රජ කෙනෙකුට එහෙම වරින් මචං කියන්න කාටවත් බෑනේ. මචං භාෂාවෙන් කතා කරනවාගේ නම කියනකොටම දැපෙන වැටෙනවා. මෙන්න මේ වගේ ඕනේ යක්කු විජ්ජං කරන කට්ටිය එක එක නම් වැලක් කියලා යක්කුන්ට කතා කරනවා. කතා කරපුවාම එකෙක් ආවේශ වෙනවනේ. ඒකගේ නම කිව්ව ගම ඒක කීකරු වෙනවා කියලා. දුවන්න ගත්තොත් ඒක ඇලෙවලව ගහනවා. නම කියලා කතා කරන එකයි තියෙන්නේ. මේ නිසා ඕනේ කෙලෙසකට ඕනේ අරමුණකට නොවලහා නම කියන්න පුළුවන් නම් ඒක වශී කර ගන්න පුළුවන්. ඒක দমনේද කර ගන්න පුළුවන්. දැපෙන දමා ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් අපිට දීලා තියෙන උපක්‍රමයක්. ආස්වාද ප්‍රසආසයත් එක්ක නම් ඇසුර පවත්තන්න ඕනේ. ලක්ෂයක් එකක් අරමුණු තියෙනවා. ආස්වාසය කියලා කතා කරන්න ආස්වාස වේලාවට. ප්‍රසආස වේලාවට කතා කරන්න එපා ආස්වාසය කියලා. ප්‍රසආසල ප්‍රසආසය කියලා කතා කරන්න. මේ නංගඬ ගහිල්ල කරනකොට අවශ්‍ය අරමුණ නතු භාවයක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා බුදුචානන්සේ සඳහන් කළා තියෙනවා මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක මේක වචී සංඛාර වශයෙන් කායද්්වාරයෙන් නෙමෙයි මේක සිද්ධ වෙන්නේ වචිද්්වාරයෙන් සිද්ධ වෙන්නේ මේ අණුව තමයි අපි ඕනම චිත්තක්ෂණයක භවනා කළා හෝ නොකළා හෝ අරමුණු කෝටි ගණක් අපේ යටේ තියෙනවා අදාළ අරමුණ කෙලෙස් අඩු අරමුණ නික්ලේශී අරමුණ ക്ഷേමයේ දෙන අරමුණ චන සම්පත්තියේ දෙන අරමුණ තේරුම් අරලා තේරුම් කරලා දුන්නා ගුරුවරයා හෝ Taman හෝ එයාගේ නම කියලා නම අඳ ගන්න නම් අඬ ගහන්න අඬ ගහන්න ඒ නතු වෙන භාවය මේ ලෝකයේ ස්වභාවය. නම කියලා කතා කරනවා කියන එක. එහෙම කර කර කර ඉන්නකොට මේ යෝගාවචරයට වටහා ගන්න පුළුවන් වුණොත් සද්ද නැතිකම නෙවෙයි තියෙන්නේ. නමුත් සද්ද වලට හිත යන හිත මම ඊට වැඩි නික්ලේශී අරමුණක දානවා. දාන්න මම විතක්කේ පාවිච්චි කරනවා. ඒ වෙනතර විතක්කේ කියලා මේකෙන් නම් අඬ ගන්නවා කියන එක තමයි කියවෙන්නේ. එහෙම නැත්නම් මානසිකාරය කියලා. එහෙම කරගෙන කරන යනකොට මෙයාට හිතන්න දවස් 10ක් භාවනා කරලා හරි කමන්නේ පරියංග 10ක් කරලා හරි කමන්නේ විනාඩි 10ක් කරලා හරි කමන්නේ මට මේ නම කියලා ආමන්ත්‍රණය කරන අරමුණත් එක්ක වැඩි සුහදභාවයක් ඇති කරගන්න පුළුවන් කියන එක දැනගත්තා නම් ඔය හිත අවබෝධ කරනවා කියන වැඩපිළිවෙලේ නාම ධර්ම අවබෝධ කරනවා කියන වැඩපිළිවෙලේ පළවෙනි පාඩම හරියට ඊතලයෙන් විදිනකොට විදිනකොට ටාගට් ලෑල්ලකට වර එක ගිහිලා හරියට එල්ලේට වදිනවා. පළවෙනි සැරේ කොහොමවත් වදින්නේ නැහනේ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරනවා දුනුවා ඒකෝ දුනුවා යන්තේ වාතිකෙක්. එල්ලේකට වෙඩි තියන්න ඊතලේ ඇදලා ඇදලා කරනකොට දුනුදී යමුණ ගන්න එකක් තමයි. හරියට එල්ල කරලා ඊතලේ වදින්න පටන් ගත්තා වගේ ආස්වාසේ වෙලාවේ හරියට ආස්වාසේ කියලා කියා ගන්න පුළුවන් වුණා. ප්‍රස්වාසේ ලාදී ප්‍රස්වාසේ කියලා කියා ගන්න පුළුවන් වුණා. නැත්නම් මානසිකාර්ය හරියට වැඩ කරා මනසිකාරය ආපాతගත උනායි කියලා කියන්නේ Taman දැන් මේක වශී කරගන්න මන්තරේ එහෙම නැත්නම් අමුණ ගැනීම මේකට කියන අවුලවා ගැනීම කියලාත් කියනවා. මගේ වැඩේට අවුලව ගන්නවා කියන එක. ඒකේ බුරුම පණ්ඩිත ස්වාමීන් කියනවා අපි කන කෑම මේසේ තම්බල කපපු අලබන්දේතියක් තියෙනවා. මිරිස් කුඩුරුන් ටිකට දාලා. දැන් ටික ඈතක තියෙන මේ අලබන්දීසේ තියෙන එක අල කෑලකටම ගෑරපුවෙන් අනිනොයි කියලා හිතන්න කියනවා. ගෑරපේ හැඩයක් තියෙනවනේ මේ දැත්වල ඒක අල කෑල්ලට මේ බහින බව තමයි තේරෙන්න එපා. නියම බර දාලා නියම කෝණයට දාලා මෙහෙම බස්සනකොට දැන් අල කෑල්ලේ ගෑරපුව දැවටුණා ඇවිලුණා කියන එක යෝගාවචරයට තේරුම් ගන්න වෙනවා. අන්නේ තීරුම් ගත්ත බව ප්‍රකාශ කිරීම තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. මෙනෙහි කරනකොට මගේ හිත හරියට ඇත්තටම ආනපනට ගියා. ආස්වාසයට ගියා. ප්‍රසවාසයට ගියා. වම කියනකොට වම තිනකොට දැවිටිච්ච බව දන්නේ කොහොමද? ගෑරපුවේ අල කැල දැවටිච්ච බව දන්නේ කොහොමද? ඉතින් ආයෙත් උට කියන්න ඕනේ මේ අල කැලේ නෙවෙයි මේක නෙවෙයි මෙන්න මේකේ දැවටුනේ මෙම ගානට තද කරගෙන ඉන්නකොට ඒ ඇතුළට බහිනවා. ඒ වගේ ආශ්වාසය කරනකොට පීයේ දගෙන හුස්ම ටික යනවා. නාසික ආග්‍රේද වදින්නේ නාසයේ මැදද දකින්නේ උඩුතොලයේද වදින්නේ උණුසුමද දැනෙන්නේ සීතල දැනෙන්නේ කියලා. ඔය ඇවිලෙන වෙලාවේ දැවටෙන වෙලාවේ පැහැදිලිවම යෝගාවචරයට සුවිශේෂී අත්දැකීමක් ලැබෙනවා. මේක සද්ද නෙවෙයි, වේදනා නෙවෙයි, හිතවිලි නෙවෙයි, ඉඳගෙන ඉන්න තැන නෙවෙයි හුස්මේ. ආන අලකැලප. ඊට පස්සේ දැන් ගෑරුප ගන්නකොට අලකැලප පැටලිලා එනවනේ. මේක අමෝරලා අද්දකින් තමල ගැහුවොත් එහෙම අර මැද තියෙන අල බීජ අල මේ බේසමට අහල බලන ඔක්කොගේ මූණට විශ්ලේ අල ගැහල. එහෙම කරන්න බෑ. හරියට තියලා තද කරන්න. ගිනි කූරකට ගිනි පෙට්ටියට ගහනකොට හයියෙන් තමල ගැහුවට ගිනි පෙට්ටියපත් වෙන්නේ නෑනේ. ඒක හරියට ගහන්න වදින කෝණයක් තියෙනවා. අවශ්‍ය බරක් තියෙනවා. බර දැම්මට පස්සේ ගිනි පුළඟක් එනවා. එතකොට හේතු දෙකක් තියෙනවා. ගිනි කෝරතාව ගිනි පෙට්ටිය වදිනවා. හරියට වැදිනවා ගිනි පුළු ගන්නගෙන. ඒකට කියනවා ආරම්මන ඉන්ද්‍රිය තදුපපන්න කියලා. ගිනි පෙට්ටියට හරහාට ගැහුවට වදින්නේ නැහැ. ගාණක් තියෙන ඒ ගාණ්ඩ වැදෙනකොට වැදීම හරිනම් ගිනි පුලුකක් යන ගිනි පුලුවක් ආවේ නැත්තම් ගිනි ගිනි පෙට්ටියෙන් ඇවිල එන්නේ නැහැ මෙන්න මේ වගේ මෙනෙහි කිරීම දැනගත්තට පස්සේ මේක හරීම විනෝදජනකයි ලක්ෂ්‍යකුත්තික කර්මණ තියෙදි මට ඕනේ අරමුණට මෙනෙහි කරනකොට එයා දැපෙන වැටෙනවා. ඉතින් මේ දේ ඕනේ පරිපාලනයකට දාන්න පුළුවන්. විභාගයට යන කෙනෙකුට ඕනේ වෙලාවට පාවිච්චි කරත හැකියි. මේක Taman තුල පුහුණු කරන ගතියක්. මන්ත්‍ර ජප කරනවා කියන්නේ තෝකට තමයි. ඒ නැත්නම් කටපාඩම් කරනවා කියන්නේ තෝකට තමයි. අපි දෙකේ චක්‍රේ කටපාඩම් කරපු හැටි මතක තියාගන්න මේ වයසක කට්ටිය දන්නවා ඒ කාලේ කොහොමද කෙරුවේ කියලා. තුනේ චක්‍රේ කොහොමද කටපාඩම් කෙරුවේ. හතර චක්‍රේ ගොන දැන් වගේ කම්පියුටර්ස් ලැබෙන්නේ නැහැ නේ කාලේ අපි. අපිට ඒ දවස්වල තිබුණේ නැහැ ওই කැල්කියුලේටර්ස්. කරලා කරලා කරලානේ අපි ඉගෙන ගත්තේ. ආන්නේ වගේ මේ අරමුණට හිත දාලා මෙනෙහි කරනකොට එක සැරයක් පැටරුණත් ඒක ලොකු ජයග්‍රහණයක්. එක පිට දෙපාරක් හුස්ම දෙකක් බලන්න පුළුවන්. තුනක් බලන්න පුළුවන්. හතරක් බලන්න පුළුවන් වෙනවා කියනකොට අර මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය හරහා විතක්කගෙන යාන්ත්‍රණය හරහා අරමුණක් වගලා ගන්න හැටි. අරමුණක් දවට ගන්න හැටි. අරමුණක් අවුල ගන්න හැටි මේ යෝගාවචරයට තේරුම් ගත්තට පස්සේ ඒක කිසිම කෙනෙකුට කවමදාකවත් Tamanට මනාප පරිදි සීක්‍රෙන් සිද්ධ වෙන්නේ නැහැ. හරීම මන්දෝත්සාහය කරන සුළුයි. බලාපොරොත්තු හරි සුන් කරන සුළුයි. නමුත් හරියන බව තේරෙනවා. හැබැයි මෙතෙන්ට ගේන්න නෙවෙයි මම මේ කතාව ගෙනාවේ. යම් දවසක දැන් මේ යෝගාවචර දැනගන්න හිතන්නේ ඉඳගත්තර පස්සේ මට මුගක් වෙලාට මතුවෙන්නේ ආනපානෙ. නැත්නම් ආස්වාස් ප්‍රස්වාසය. මම මේ නිදර්ශනයක් කියන්නේ. මේ නම් මෙනෙහි කිරීම නිසා මට ආස්වාසය සහ ප්‍රස්වාසය දැන් වෙන් කළ අඳුරගන්න පුළුවන්. දැන් හිතේද යෝගාවචරේකට කවදා හරි දැන් නම් කිරීමෙන් මෙනෙහි කිරීමෙන් අඳුනාගත් ආනාපානෙ මෙනෙහි නොකර අඳුනන්න පුළුවන් නම් ඒක වටිනවනේ. නම කියලා මෙනෙහි කරමින් අවුලගත්ත අරමුණ, දවටගත්ත අරමුණ, වගලගත්ත අරමුණ ටික වේලාවක් යනකොට මේ හිත කොච්චර දියුණු වෙනවද කියනවනම් ඒක දිහා බලන බමනේ මෙනෙහි කරන්නේ නැතුව කරගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා සක්මන් කරනකොට <clears throat> මේ වම මේ දකුණ වම දකුණ කියලා අපි මෙනෙහි කර කර කර යනවා. පළපුරුදු සක්මනීමේ දවස් 4-5ක් භාවනා කරපු කෙනෙකුට මෙනෙහි නොකර අනායාසයෙන්ම වැටෙන්න පටන් ගන්නවා. ඉතින් අර කොච්චර ආයාසයෙන් අර මෙනෙහි කිරීම ඉගෙන ගත්ත යෝගාවචරයට ඒක කියනකම් හොඳට කමටහන දීලා කියන්න එන එන අරමුණ මෙනෙහි කරන්න ආස්වාස මෙනෙහි කරන්න ප්‍රස්වාස මෙනෙහි කරන්න. දැන් මේ යෝගාචරයට කියනවා මෙනෙහි නොකර කරන්න කියලා. ඉතින් මේ යෝගාචරය අංජබජල් වෙනවානේ. දැන් මෙතෙක්ල් මෙනෙහි කරපම් කරපම් කියනවා දැන් කියනවා කරන්න එපයි. ඉතින් මේ ධර්මයේ වෙනස් අර්ථය වෙනස්. අපිට ඕන කරන්නේ කොහොමද අරමුණ යාලු කරගන්න. ඒ නිසා ඉස්සල මෙනෙහි කරමින් කරන්න. ඒක අර්ථය. ඉස්සරහට යනකොට කොයි වෙලාවක හරි තමන්න තේරෙනවනම් ඒ අරමුණ මෙනෙහි කරන්නේ නැතුව අනායාසයෙන්ම ඉන්නවා. එතකොට බලන්න මෙනෙහි නොකර අරමුණේ හිත පාත්තන්න පුළුවන් ද කියලා. ඉතින් මේක කාටවත් කියලා දෙන්න බෑ නෙමේ. අපේ තියෙන රීකී අධ්‍යාපන ක්‍රමයට කොයි වෙලාවෙ මෙනෙහි කළ යුතුද, කොයි වෙලාවෙ මෙනෙහි නොකළ යුතුද කියලා. දැන් මේ යෝගාවචරයම හිතන්න මේ දක්ෂ වෙලා තීරුම් ගත එක නා හෙට ආයෙ පටන් ගන්නවා. පටන් ගන්නකොට එයාට ආයෙ කියනවා ආරම්භයේදී මෙනෙහි කරන්න. කොයි වෙලාවකෝ මෙනෙහි නොකර යන්න හරිනවනම් මෙනෙහි නොකර යන්න හරින්න. ඉතින් මේක අමාරු වෙන්නේ මෙන්න මේ නිසා අර්ථය සහ ධර්මය කියන එක තේරුම් ගන්න රේකී ක්‍රමයට හිතන එකන සදා සෝත්ති තමයි. කවදාකවත් ගොඩ එන්නේ නැහැ. කවදාකවත් ගොඩ එන්නේ නැහැ. ඒ නිසා ප්‍රයෝජනෙ සලකලා මෙනෙහි කිරීම කරන්නේ මෙනෙහි කරන වැඩේ නොකරම කරන්න බලුවන් නම් ඒකත් ජයසිරි මංගලම් කියලා යන්න හදන එකයි තියෙන්නේ. ඒතකොට යෝගාවචරයට මෙනෙහි නොකර අරමුණට හිත දාගෙන ඉන්න පුළුවන් ගතිය ආවට පස්සේ පේනවා මේ අරමුණ විතරක් නෙමෙයි තියෙන්නේ. තව දහසකුත් අරමුණු තියෙනවා. ඕනේ නම් මම වැඩි ටික සංකීර්ණ කරනවා වෙන්න පුළුවන්. මේ ආනාපානේ බලහිනකොට සද්ද ඇහෙන බව දැනගන්න පුළුවන්. එහෙනම් මේ සද්ද තියෙද්දිම හුස්ම දිහා බලන්න පුළුවන්. මේ ආනාපාන අරමුණේ ඉන්නකොට වේදනක් ටිකක් තියෙනවා කියලා බලන්න පුළුවන්. හිතවිලි තියෙනවා කියලා බලන්න පුළුවන්. ඉතින් ඒක ලාභයක් නේ දැන්. දැන් මේ එකම අරමුණක මෙනෙහි කරමින් ගත කරපු යෝගාවචරය මෙනෙහි නොකරමින් අරමුණ යාලු කරගන්න. දෙපෙණි දමා ගන්න. දවට ගන්න. ඊට පස්සේ බලනකොට පේනවා මේක මෙහෙම තිබුණාට හාත්පස සියල්ලම තියෙනවා. ඉතින් මේ යෝගාවචරය මෙතෙක් දැක්කේ සද්ද කියන එක භාවනාවට බාධාවක්, හිතවිලි කියන්නේ භාවනාවට බාධාවක්, වේදනාව කියන්නේ භාවනාවට බාධාවක්. දැන් කියනවා නෑ. මට මේ ඒකාරමුණක මානසිකාරේ පවත්තන ගමන, ආපాతගත වෙන ගමන, මුලිච්චලා ඉන්න ගමන් හාත්පස තව දේවල් තියෙනවා කියලා දැනගන්න පුළුවන් ගතිය විපස්සනා වෙදි කියනවා දියුණුවක් කියලා. ඉතින් මේක සමත භාවනාදී මේකට වෙනස් උපදේශයක් දෙන්නේ. නමුත් විපස්සනාදී කියනකොට මේ අපි කියනවා සතිය විවිධාංගීකරණය කරන තමයිගේ මූල කර්මස්ථානයත් එක්ක සෑයෙන සබතතාවයක් පවත්වන ගමන් ඊට බාධා කිරීමට හාත්පසින් පැමිණෙන අනාරාධිතව පැමිණෙන මේ අරමුණු දිහා විස්තර කියන්න පුළුවන් මට්ටමට එනවා. ඒක එන්නේ ඉස්සලා මූල කර්මස්ථානයේ විස්තර කියන පුරුදු කරගන්න. කරලා කරලා කරලා ඒ අරමුණක් එනකොට සද්දයක් එනකොට වේදනාවක් එනකොට නැත්නම් අපි ආරමුණක් නෙවෙයි බාධාවක් කියමු. ඒ එනකොට යෝගාවචරයට අර අරමුණේ හිත පවත්වා ගැනීමේ තියෙන විශ්වාසය අරමුණේ හිත පවත්වා ගැනීමේ තියෙන හුරු ගතිය නිසා ඒක ආරස්සා භූමියට තියාගෙන ඒක අඩේට තියාගෙන ඒකේ ඉන්න ගමන් අර දෙපැත්තේ තියෙන වැඩ දිහා බලන්න පුළුවන් වෙන ගතිය අපි උප්පත්තියේදීම අපිට හම්බෙලා තියෙන කුසලතාවයක්. කවදා ක්‍රියාත්මක කරන්නේ අපි. අපි මුලින් 102ක්වත් මරණකම් වැඩ ගන්නෑ. ඒ තරම්ම නිවන් දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. පළවෙනි දරුවා වදාපු අම්මා ඒ දවසට ආයම්මලා ගෙනලා නංගිලා ගෙනලා නන්දම්මලා ගෙනලා තමයි හදන්නේ. දෙකක් වදනකොට තුන්වෙනි එක වදනකොට පළවෙනි එක විසිකරනවාද? බලයන් දැන් බබෙක් හම්බෙන්න ඉන්නවා පළවෙනි දරුවා මරලා දානවාද? කන්දෙන් පල්ලට විසිකරනවාද? නෑ. අම්මා දන්නවා 2 3 4 5 6 අතේ අපේ අම්මට 11 දෙනෙක්. දැන් මම 9. අම්මට මතක නෑ උදේද වැදුවේ හන්දෑවද කියලා. ඉතින් වදලා වදලා වදලා ඉතින් දැන් ඉතින් පළවෙනි බබාට තමයි ඔක්කොම කේන්දර බැලි රෝස පාට රෙදි දෝනේ නිල් පාට රෙදි දෝනේ ඩර්ඩ්න්ස් එකටද යන්නේ අනම්මන අය දවසක් නෑ පිළියේද වදන්නේ එලිපත්තේද වදන්නේ රෑද තුනට විතර වන්ත කයිලු අම්මයි මං ඇහුවට පස්සේ කියනවා ඒත් මම දන්නේ පොඩි අයද කියන්නේ දන්නේත් නෑ ඉතින් මේ දේට නේ ඔච්චර නඩන්නේ පළවෙනි බබාට බුදු අම්මේ අම්මට වැඩි නැන්දම්ම තටවනවා පාච්චිට ළමයි හම්බෙනවා තම්බිට අමාරුයි එදාට. හත අට යනකොට මේ වගේ සතියක් තියෙනවා පළවෙනි වැඩේදී හරිම අමාරුයි මේ අරමුණත් එක්ක හාද වෙන එක, මෙනෙහි කරන එක, මානසිකාරේ පවත්තන එක, අලගිය මුලකී දකින්න එක, ව්‍යංජන අනුව්‍යංජන දකින්න එක, අංග ප්‍රත්‍යංග දකින්න එක අර ඔක්කොම පීරගෙන මේක බල බල ඉන්න එපා. එනම් බල බල ඉන්නකොට එයා සතියත් පාවිච්චි කරනවා, මනස්කාරයත් පාවිච්චි කරනවා, අනිත්‍යව කරදරයට සලකනවා. මේක අඳුනගත්තට පස්සේ ඒ ආලෝකය හරහා ඒ තියෙන ප්‍රණීත භාවයේ කියන ඉඳුරන්ගේ හරහා පේන්න පටන් ගන්නවා ආත්පස තියෙන අරමුණු වලට මෙතෙක්කල් වෛර කරාට අර ගොනුව හරහා මගේ මූල කර්මස්ථානයේ මෙහෙම තියෙද්දි මට මෙන්න මෙහෙම සද්දයක් ආවා මෙන්න මෙහෙම හිතවිල්ලක් ආවා කියන වෙලාවේදී විතරයි ඒ යෝගාවචරයට දැනගන්න පුළුවන්නේ හීන ප්‍රණීත දෙකේ මගේ මම වැඩියෙන් සලකන්නේ මූල කර්මස්ථානේද අතුරු ආන්තරාවට පැමිණෙන අරමුණද කියලා. වැඩියෙන් සලකන අපි කියමු ප්‍රණීතව සලකනවායි කියලා. දැන් මම මූල කර්මස්ථානේ බල බල ඉන්නකොට සද්දයක් එනවා. මම දන්නවා මගේ ප්‍රණීත හැඟීම තියෙන්නේ මූල කර්මස්ථානේට හීන හැඟීමක් තියෙනවා. සද්ද ගැන. දෙකම තියෙනවා. මේක ප්‍රණීතයි මේක හීනයි. මේක ගොරෝසුයි මේක සියුම්. මේක ඉස්සරහා අරක පිටිපස්සේ. මේක ඇතුලේ අරක පිට. උන් ඔය ආකාරයට මේ අරමුණක තියෙන 11 ආකාරයේ දැක්කේ නැත්නම් කවදාහක්වත් ආනපනේ දැක්කයි කියලා බුදුහාමුදුර අපිට ලකුණු දෙන්නේ නැහැ. 11 ආකාරයේ දකින්න මේ ආනපනේ තව එකක් එක ගැටෙන්න අරින්න ඕන. සද්දයක් එක ගැටෙන්න අරින්න ඕනේ. හිතවිල්ලක් එක ගැටෙන්න අරින්න ඕනේ. වේදනාවක් එක ගැටෙන්න අරින්න ඕනේ. අන්න එම ගැටීම එනකොට එනකොට දිගටම ආනාපානේ නොතිබුණත් ආනාපානේ පේන තෙක් මානික. එහෙම නැත්නම් ඇස්මානේ තියාගෙන මේ අනිකුත් අරමුණුත් එක්ක හසුරනකොට පේනවා මේ ආනාපානේ තීදී සමාඩ සද්දයක් හොඳටම ගොරෝසු වෙලා ආනාපානේ සිවුම් වෙනවා. සමහරට ආනාපානේ හොඳට ගොරෝසු වෙලා සද්දයක් සිවුම් වෙනවා. ආනාපානේ ඇතුලේ වගේ පේනවා සද්ද පිට වගේ පේනවා. සමහරට සද්ද ඇතුළේ වගේ පේනවා ආනපානෙ පිට වගේ පේනවා. ආනපානෙ මනාපයි සද්දේ අමනාපයි. සමහරට ආනපානෙ අමනාපයි සද්දේ මනාපයි. මෙන්න මේ විදිහට මේ අරමුණක තියෙන පැතිකඩ දකින්න අරමුණට පිටිය දීලා වෙන කෙනෙක් එක්ක ගහ ගන්න අරින්න ඕන. හැප්පෙන්න අරින්න. ඒක තමයි අරමුණේ හැම පැතිකඩක්ම දකින්නේ. එහෙම නැත්නම් අපි හැමදාම ආනපානෙ ප්‍රිය මොහොත විතරයි දකින්නේ. එතකොට අප්‍රිය වෙනකොට අපි දමල ගහලා නැගිටලා යනවා. මේ විදිහට මෙනෙහි කරමින් යාලු කරගත්ත අරමුණ මෙනෙහි නොකරමින් කරලා ඊට පස්සේ එහෙන් මෙහෙන් ඉඟිබිඟි කරන එබිල බලන අරමුණ වලට ඒ ක්‍රමයටම මූල කර්මස්ථානීය පේන තෙක් මානක ඉඳලා කරන්න පටන් ගත්තට පස්සේ ඒ කෙනා මේ වාහන නැති පාරක ඩ්‍රයිවිං කරන්න ඉගෙන ගත්ත කෙනා එහෙන් වාහන යද්දි මෙහෙන් වාහන යන්නේ යද්දි හප්ප ගන්න නැතුව ගෙනියන්න හදනවා වගේ අර රියදු වෘතියේ උසස් අධ්‍යාපනයක් ලැබෙනවා. ඒක නිසා සතිය පිළිබඳව ධර්මාන්වය සහ ධම්මඤ්ඤෝ අත්ඤ්ඤෝ කියන කාරණා දෙක දැනගන්නකොට සතිය උපකරණයක් වශයෙන් ගත්තට අපි මේ සතිය නෙවෙයි නිවන කියන්නේ. සතිය පාවිච්චි කරලා අරමුණක තනි අරමුණ විතරක් තියෙනකොට කොහොමද හැදෙන්නේ? අරමුණු දෙක තුනක් එක රණ්ඩු කරනකොට හැඩේ කොහොමද? මේක දිගට බලාගෙන ඉන්නකොට කොහොමද කියලා. අරමුණේ තියෙන 11 ආකාරයේ දකින්න හෝ අරමුණ කාලානුරූපව විපරිණාමයටපත් වෙන හැටි වෙනස් වෙන හැටි එහෙම නැත්නම් මේ හොඳට ප්‍රියව තිබුණු ආස්වාද ප්‍රසආසයේ නැද්දකින් ඔබතන් කියන තැනට වැටෙනවා එතකොට කොහේර තියෙන අරමුණක් ගෙට කොට වෙනවා එතකොට යෝගාචර නැගිටලා ගියොත් එimhe සලුවක සාදාලා කවදාකවත් භාවනාව හරියන්නේ නැහැ එයාට දැනගන්න වෙනවා ආනපනේ මනාප අවස්ථාවකුත් තියෙනවා. අමනාප අවස්ථාවකුත් තියෙනවා. ආනපනේ අමනාපයි කියලා කියන්නේ වෙන කවුරු ඇවිල්ලා හොට දාලා මෙතෙන්. සද්දයක් ඇවිල්ලා හොට දාලා වේදනාවක් ඇවිල්ලා හොට දාලා ඒ එන කාරණාව හතුරෙකුට තලකන්න යන්නේ නරකයි. මම මේ කතා කරන්නේ ආරම්භ කෙනෙක් නෙවෙයි ආරම්භ කෙනාට පුරුදු කරාට පස්සේ වටින් පිටින් එන ඔක්කොම තියේදී අරමුණත් එක තියෙන ආදකම අරමුණත් එක තියෙන ඒක අඩේට ගන්න ගතිය දිගට පාවිච්චි කරලා කොයි වෙලාවක හරි හිතන්න මම දන්නවා මේ ආධුනිකයෝ බණීවි මම ඕනට වැඩිය සංකීර්ණ දේවල් මේ පළවෙනි දෙවෙනි දවසේ කියනවා කියලා. ඊ වෙලාවක් එයි ආනමණි පලාතක නැහැ. දැන් තියෙන්නේ ශබ්ද විතරයි වේදනාව විතරයි හිතවිලි විතරයි. ඔහේ නටනවා අර අඩේට ගත්ත ආනපනේ සම්පූර්ණයෙන්ම නැති වෙලා. ඒක මේ ඔක්කොටම වැඩි දියුණු තත්ත්වයක්. කවදා හෝ ආනාපානය හොතටම සීවේ සිද්ධ වෙන්නේ ආනාපානය අපේ දෘෂ්ටි කෝණයෙන් අයින් වෙච්ච දවසේ. එහෙම නැත්නම් මේකට මම නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ මේ රිටිපැනීමේ තෙල්ලම. අපිට සාමාන්‍යයෙන් උසපනින්න පුළුවන් අඩි 3ක් දෙකමාරක් විතර පයින්න පුළුවන්. රිටක් ගත්තොත් අඩි 4ක් පහක් හයක් යන්න පුළුවන්. එහෙනම් රිටිපැනීමේ අන්තිම දක්ෂකමට අඩි 13ක් 14ක් පයින්න පුළුවන්. රිට පොළොවට ගහලා උඩ පැනලා ඉහළම කෙළවරදී රිට විසි කරන්න එපා. නැත්තම් රිට පැනීමේ තෑගි ලැබෙන්නේ නෑනේ. උඩටම යනකම් රිට පාවිච්චි කරන කියන්නේ පෝල් වෝල්ට් කියලා කියන්නේ. පෝල් එකෙන් උඩටම ගිහලා උඩදිම උපරීමේ සේවේනකොට ඒ උඩටම යන්න හේතු වෙච්ච ඒ රිට විසි කරන්න එපා. මේක බදාගෙන හිටියොත් මොකද වෙන්නේ? බදාට බාරකේ වැප්පුණොත් එහෙම තරගින් අවලංගු වෙනවා. ඉතින් අපිට පුළුවන් ද අපිට උදව් කරපු ඉහළටම යන්න උදව් කරපු දේ ඉහළදීම විසිකරන්න. මේකේ ධර්මයක් තියෙනවා කියලා හිතනවාද සාමාන්‍ය ලෝකෙ පැත්තෙන් බැලුවොත්? අර්ථයක් තියෙනවා කියලා හිතනවාද? මෙතන යටට ගිහිල්ලා මං ඉන්න තැනට වගේ යන්න යට තට්ටුවේ කියලා මෙහෙම බලන්න ඕන ෆොටෝ එකක් තියෙනවා. ඒකේ බිත්තිය ඇඳලා. ඉතින් උඩට ගිහිල්ලා ඉනිමකට පයින් ගාලා. ඉනිම කඩලා දාලා. නිස්සන්නවනේ උගන්වන්න ඕන කඩප්පුලි වැඩ වගේක් අපි මෙහෙට ගෙනාලා. එපා කරපු වැඩ ටිකක් ගන්නනවා. හොඳටම උදව් කරන මෙනෙහි කිරීම අහලා දාපන් කියනවා. ඊට පස්සේ ඉහළට යන්න උදව් කරපු ආනාපානෙත් ගෙවලා විසිකරපන් කියනවා. විසිකල මේ පිස්සු කෙලින හිත දිහා මේ හිතවිලි අනෝ වේදනානුසද්ද මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මනික ඔදියා බලාගෙන ඉන්න මේ ඉන්න කාගෙත් හිත ඔච්චර තමයි. ඒක පශ්චාත්තාප වෙන්න දෙයක් හෝ ඒක මේ මගේ කෙලෙසයක් නිසා හෝ එහෙනම් මට කරන අරියාදුවක් කියලා හෝ නරකක් කියලා බාරගත්තොත් තුන්ද කවදාකවත් ගොඩේ නැහැ. ඒ නිසා මේ ආනපානෙත් නෙවෙයි නිවන කියන්නේ. සතියත් නෙවෙයි නිවන කියන්නේ. ඒ වහරා අපි අර්ථයක් ගන්නවා ඇත්තටම. තේරුමක් තියෙනවා. කොච්චරද කියනවනම් අද වේවිතේ සිය සාර්ථක වුණත් හෙට ඉඳගත්තාම ආයෙසරයක් මෙනෙහි කිරීම අවශ්‍යයි. ආයෙසරයක් ආනපන අවශ්‍යයි. කොයි වෙලාවකරි බලහන් ඉන්නකොට ඉන්නකොට ආනපනේ අනායාසයෙන් සිද්ධ වෙලා ගෙවිලා කියන්නේ ආ ඒකත් ජයසිරි මංගල දැන් මොකද්ද වෙන්නේ? බලාගෙන ඉන්නවා එන දේ. ආනාපානේ දිහා බලලා ගෙවම් කරන දැනගත්ත කෙනාට තේරෙයි ඉස්සරහට එන සද්ද දිහා බලනකොට සද්දෙත් ගෙවම් වෙනවා. ඉස්සරහට එන හිතවිල්ල දිහා බලන්න ඒකත් ගෙවම් වෙනවා. ඉස්සරහට එන වේදනාව දිහා බලන්න ඒකත් ගෙවන් වෙනවා. එතකොට ආනපනේ ගියාට එයා අපිට දෙන්න තියෙන පාඩම උගන්නලා අපේ හිත කීකරු කරලා ගිහිල්ලා තියෙනවා. අපේ ඉන්ද්‍රිය සංවර කරලා ගිහිල්ලා තියෙනවා. නිසා ඊගාදස පටන් ගන්නකොට ආය ආනපනේ ආවයි කියලා පශ්චාත්තාප වෙන්න එපායි. ගියයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ සංගාමජී කියලා මේ පවුල් කන මිනිස්සෙක් හිටියා ගුට්ටුම්බකෙක් ඒ මනුස්සයට දෙනවා මේ පවුල් කරනවා කියන එකයි හිර ගෙදරයි දෙකම එකයි කියලා. හිරයක් ගන්නවා කියන එක කියන්නේ ගෑණියක් ගන්නවා කියන එකට. ඉතින් මේ ගෑණිට කිව්වල පුළුවන් තරම් මට යන්න ඕනේ මහාන වෙන්න කියලා. ගෑණි කළා "යුව කරියන්නේ උඹ නිසා දැන් මගේ බයිබල් හම්බෙන්න ඉන්නවා" කියලා. දැන් මේ මිනිහා දැනගත්තලු ඕකේ වදාගත්තට පස්සේ දැන් මට තිබුණට රෙඩිය කචා. ඒ නිසා ළමයා හම්බෙලා ගෑණි ඊට වෙනවනේ මේ මිනිහා පැනලා ගිහලා පැවිදි වෙලා. පැවිදි වෙලා ඉවරලා පැවිදි මේ මේ පැවිදි වෙච්ච ගමන් සරුවචනස ළඟට ගිහිල්ලා කමටහන කරන අඬක් ඇහෙන්නේ නැතරම් ඈතකට ගිහිල්ලා භාවනා කරලා තියෙනවා. භාවනා කරනකොට රහත් උනා. ඇට ඒකට ලොකු සද්ධාාවක් ඇති වුණා සරුවචනහන්සේ කියලා නැවත සවැත් උනට ආව සරුවචනසේ වන්දන ගෑණිට ආරංචි කරා ඔන්න පොර ඇවිල්ලා ඉන්නේ. දරුවත් අරගෙන දැන් මේ ආවිල්ලල බුදුහාමරෝගට දැන් දාණයෙන් පස්සේ හම්බ වෙනවා කියලා. දැන් මේ දාණ්ඩ ඉස්සලා ඇවිල්ලා මෙයා ගහක් මුටලා හොඳට භාවනා කරගෙන ඉන්නවා. ගෑණි එනවා දරුවත් අරගෙන. ඇවිල්ලි වෙලා ඉතින් හිතා ගන්න පුළුවන් නේ බහින කුණුවarp කොහොම වෙන්නේ නැද්ද කියලා. කුණුවarp කියලා දරුවා දානවා ඉස්සරහට. ආරය දිගටම භාවනා කරනවා. දැන් ගෑණි යනවා පේන දෙයක් හරි අරනොට මේ මිනිහා සරින්නෙත් නැහැ. නිද්දකින් විතරක් මේ මිනිහට කිසිම හිතක් පපුවන්නේ නැහැ කියලා දැන් දරුවත් අරගෙන යනකොට බුදුහාමුදුරුවෝ කියනවා ආගත්තං නාබි නන්දන්ති පච්චාගන්තෝන සෝචති සංගාම සංගාම ජීමුනි. බබෙක් කරගෙන ගෑණියක් ඉස්සරට ආවා කියලා සතුටුුනෙත් නැහැ. ගෑණි අරගෙන දරු ඇරන ගෑණි ගියයි කියලා කනගාටුුනෙත් නැහැ සංගාම ජී දිනු. දැන් එහෙමනම් මානවයිතු වාසිකම් පිළිබඳ නඩු දාලා වන්දි ඉල්ලලා එන කචන්නේ. බුදුහමරෝ පැත්තකින් කතාව ගෑණිට ඇහුණා නම් බුදුහමරෝ ගෑණි ගෑණි බුදුහමරෝ කොච්චර බණියේ. මේ අපේ විනයට ලණුවක් දීලා ඒ මනස අයින් කරලා දැන් මහලොකුවට ඇවිල්ලා මේ බබා ඇවිල්ලා දැම්මට ගණන් ගත්තෙත් නෑ ගිනිච්චයි කියලා ගන්නකොත් නෑ බුදුහාමුදුරන් සංඝා සංඝාම ජීමුනි ඔබ සටන දිනුම් මිනිස්සයෝ කියලා බුදුහාමුදුරෝ සංඝාම ජීිත කියනවා මේ වගේ මොනව ළඟට ආවත් සතුටු වෙන්නත් එපා ඒ මොන දේ ගියයි කියලා කනගාටු වෙන්නත් නොවෙන්න නම් මේ මෙනෙහි කිරීම ගන්න මෙනෙහි කිරීම වැඩ කරන තාක්කල් වැඩ කරන විසිකල දාන්න ආනපානේ ගන්න. පේන තාක්කල් වැඩ හරි වුණොත් ස්විච් කළා දාන්න. ඒතර සද්ද එනවා ඒක ගන්න. ඒක හොඳට ඉන්නකම් කරදර කරන්න කියන්නේ ඒකත් යනවා. වේදනත් යනවා. හිතවිල්ලත් යනවා. ඉතින් මේ ධර්මයේ සහ අර්ථයේ කියන දෙක වෙන් කරලා අඳුනගත්තේ නැති කෙනා. ඉතින් හැමදාම මෙනෙහි කරන්න පටන් අරගත්තොත් කවදාවත් ගොඩේ ඉන්නේ නැහැ. අද දෙන්නෙක් විතර ලියලා තිබුණා දවල් ධර්ම සාකච්ඡාවේදී මේ විදිහට ආනපන නැති වුණාට පස්සේ මම මුළු කය දිහා බැලුවා ආයෙ මෙනේ කරන්න පටන් ගත්තා ආයෙ නැති වෙච්ච ආනපනේ ආවයි කියලා. අර හැලිච්ච දේ ආපහු දාගන්නවා මේ ආනපනේ කෘත්‍යහමාර කළ ගියා නම් එයා එනවනම් ආපු දෙයින් ආයෙ එන්න කියන්න එපා. මෙනේ කරන්නත් එපා. ඒකට ඔය මහසිසයඩෝ තමයි ඇත්තටම ඔය මෙනෙහි කිරීම ක්‍රමය ඇති කරගත්තේ ඒ නිසා තමයි බටහිර බුද්ධ학ම ගියේ නැත්තම් බුද්ධ학ම යන්නේ නමුත් ඒකට පුත්‍රජාන මහසිසයඩෝ පොතේ සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ පළවෙනි ධානයේ ලබන්න නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියන නීවරණ පහ යටපත් කරන්න නම් එයා ඒකට ධානාංග පහක් ගන්න වෙනවා ඒවට කියනවා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියලා ඉතින් එතකොට අර ඒකාග්‍රතාවයේ කියන අරමුණකටම හිත දාන්න පුළුවන් නම් කාමච්ඡන්දය අයින් වෙනවා. කාමච්ඡන්ද කියන්නේ විවිධ අරමුණු. එකම අරමුණක චිත්තක්ෂණ දෙක තුනක් පවත්තරනවා නම් ඒ චිත්තක්ෂණ දෙක තුනේ ඒකාග්‍ර භාවයේ ඒකෝදි භාවයේ තියෙනවා නන්නත්තර වෙන එක නෑනේ. ඒතකොට කාමච්ඡන්දේ ඒකාග්‍රතාවයේ චිත්තක්ෂණ වශයෙන් හෝ දිගට පවතිනවා. ඒතර ව්‍යාපාදේ වෙන වෙලාවේදී මේ අරමුණ තිබුණා කියලා හෝ නෑ කියලා හෝ පශ්චාත්තාප වෙන වෙලාවේදී අරමුණටම නැවත නැවත හිත යොදනකොට ඇති වෙන පුංචි ප්‍රීතියක් තියෙනවා. විදිනකොට විදිනකොට ඊතලයේ හරියටම එල්ලෙට අදිනකොට දුනු ආයට සතුටක් එනවනේ. අන්න වගේ ප්‍රීතිය අපේලාවේ ව්‍යාපාදයක් නුරුස්නාගතියක් එන්නේ නැහැ. නිදිමත එනකොට මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කිරීම තියෙන තාක්කල් නිදිමත එන්නේ ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච සුඛය තියෙන තාක්කල් ਵਿචාරයේ තියෙන තාකල් නෑ සුඛයේ තියෙන තාකල් ඒ හුස්ම ගන්නකොට ආස්වාසිය හොඳට දැනගෙන මම මේ ගන්න ආස්වාසිය මම මෙනෙහි කරමින් යන්නේ කියලා දන්නවා ආස්වාසය ආස්වාදයක් වෙනවා හරියට හුස්ම හිත හිතලා කියලා ආස්වාසිය ආස්වාදයක් වෙන්න පටන් ප්‍රස්වාසියත් පුදුමාකාර සමතුලිත ගානක. එතකොට ඒ කෙනාගේ හිත අතීත අනාගතයට දුවන්නේ නැහැ. මොකද මේ අරමුණේ හිත පැවැත්වීමෙන් පුදුමාකාර කීටි රසක් සුන්දරත්වයක් එනවා. ඒ වගේ මේ කෙනාට විචාර බුද්ධිය තියෙනවා නම් මේ ආස්වාසේ මුල, මේ මැද, මේ අග, මේ ප්‍රස්වාසය කියලා යට විචිකිච්ඡාවක් හැකයක් එන්නේ ඉතින් මේ විදිහට ධානාංග පහක් ලැබීම පුදුමාකාර ජයග්‍රහණයක් කර නීවරණ යටපත් කරලා ධානාංග පහ ලැබීම. ඒකට ඇත්තට හොඳ සුතමේ ඥානයක් අවශ්‍යයි. කෙසේ නමුත් මම මේ කියන්න හදන්නේ දෙවෙනි ධ්‍යානෙට යන්න විතක්ක ਵਿਚාර අහලන්න ඕනේ. නැත්තම් දෙවෙනි ධ්‍යානෙට යන්න බෑ. පළවෙනි ධ්‍යානෙට යන්න උදව් කරගත්ත මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක තියෙනකන් ප්‍රීති සුඛේ කග්ගතා සහිත දෙවෙනි ධ්‍යානෙට යන්න බෑ. එනිසා එතෙන්දී අනකම් පාවිච්චි කරපු මේ ආයුධ ටික බිම දාන්න ඕනේ දෙවෙනි ධ්‍යානෙට යන්න. ඉතින් මෙතන තියෙන ධර්මතාවය සහ මෙතන තියෙන අර්ථය ප්‍රයෝජනය දෙක තේරුම් ගන්න ඕනේ ප්‍රයෝජනේ ඉවරනට පස්සේ වස්තු විසිකරන්න ඕනේ. ඒකට ආදරය කරගෙන ඒක ගබඩා කරලා තියාගෙන ගියොත් ගමන් මල්ල ලොකු වෙනවා. එතන එතන එතන තින්ක හලනවයි කියන එක මේ මුළු ප්‍රතිපදාව පුරාවට තියෙන එකක්. ඉතින් ඒ නිසා කොතෙන්ද යනකම් ඒක වැඩ ගන්නවද? කොතෙක් යනකම් ඒක හැලෙනවද කියන එක අපි නයික් කෑවට පස්සේ නයිගලක් තියෙනවානේ. ඒ නයිගල විස තියෙනකම් තුවාලේ අල්ලලා හිටිනවා. ඊට පස්සේ හැලෙනවා. ඊට පස්සේ ආයෙ ගෙනත් තිබ්බට වැඩක් නැහැ. ඒ වැඩේ ඉවරයි. අන්න වගේ හැම න්‍යායකම හැම අරමුණකම හැම ප්‍රතිපදාවකම සීමිත ප්‍රයෝජනයක් තියෙනවා. ඒක මුළු ගමන පුරාවටම උදව් කරනවා නෙවෙයි. අන්නතර සීමිත ප්‍රයෝජනෙ දැනගෙන ඒකේ අර්ථයේ සපයාගෙන ඉවරනාට පස්සේ පටන් ගන්නකොට ඒක සාදරෙන් බාර ගන්න එකත් වැඩි වුණාට පස්සේ ඒකට යණ්ඩරින එකත් ඒ ධර්මතාවයේ දන්නේ නැත්නම් අපි අහන මිටියක් අර ගහගත්ත මිනිස්සෙක් වගේ අර ගහගත්ත පොදියම කර ගහගෙන යනවා. මේක වෙන්නේ නැති අපි පරත සංසාරේ පෞගේ ආත්මවල කරලා තියෙනවා නම් භාවනාවක් ඒක වෙන්නේ නැති කරන්න ඇත්තේ. ප්‍රයෝජනෙ සලකලා නෙවෙයි වැඩ අරන් තියෙනවා. ඒක නිසා බෞද්ධයාට හරිම අමාරු නිවන් දකින්න. මොකද අර පොදියක් කරේ ගහගෙන ප්‍රයෝජනෙ සලකලා නෙවෙයි වැඩ කරන්නේ. හන මිටි කරේ තියාගෙන ඇවිදිනවා. පොඩියෙකුට එහෙම ඕක කියලා දුන්නා ඔය සතිපාසලේ টොප් එකට අල්ලනවා. නා කියණ්ඩයි නා කිච්චණ්ඩයි කියලා කියලා මගේ කට ගෙවිලා තියෙනවා. කොච්චර කිව්වත් කොතෙන්ද මෙනේ කරන්න ඕනද කොතෙන්ද මෙනේ කියලා නැත කරන්න ඕනද කියලා ඇහුවට ඒකට බනින්න නරකයි මම බැන්නට මොකද? ගුරුන් පඬිස්සංශ කියනවා ගුරු තාම ගෝලයට තේරෙන්නේ නැත්තම් මේක මෙනේ කළ යුතුයි මේක නතර කරන්න දැන් නතර කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැත්නම් ඒ ගෝලයාගේ දෝෂයක් නෙමෙයි ගුරුන්නාන්සේගේ දෝෂයක් මොකද මේ ලෞකික ශාස්ත්‍රවල මේක උගන්වන්නේ නැහැ ලෞකික ශාස්ත්‍රවල ලැබෙන්න ලැබෙන්නේ කරේ තියා ගන්නවනේ ඉතල BS කියන එකට MS කියන එකට PhD කියන ඔය ලයිස්තුම කරේ තියාගෙන යන්නේ එනේ එන නම් දංගල අන්තිමට නම දික් වෙන එක නෙවෙන්නේ. ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා තියෙනවා. එන්න එන්න එන්න අර ටික කරේ දාගන්න. ඒ වෙන තාක්කලු බර අදින බూరుවෙක් මිසක්කා මේ කරේ දාගන්නේ මොන ප්‍රයෝජනෙටද කියලා මොන අර්ථයටද කියලා මොන ධර්මයටද කියලා තේරෙන්නේ අද විශ්වවිද්‍යාල වලට ගිහිලා බලන්න පිස්සෝ හදන හැටි මෙලෝ හසරක් නැහැ. ඌට මේ හත්තු මරලා හරි කමන්නේ සල්ලි හම්බ වෙනවා නම් අම්මා මරලා හරි කමන්නේ බලයන් අප්පා. ඉතින් සුද්ධ වෙහි ඉඳලා නූල හොල්ලනවා මේ රූකඩ නටනවා. තමන් ඉගෙන ගන්න සාත්‍රේ තමන්ට ප්‍රයෝජනයක් තියෙන්න eBay ප්‍රයෝජනයක් නැති සාත්‍ර ඉගෙනගෙන අද ලෝකේ ලංකාවේ ඉන්න හොඳම මොළ ටිකට මොකද වෙලා තියෙන්නේ බය සුද්ධව කහින කහින තාලට කහින්න ඉගෙනගෙන තියෙනවා. උන් එනවා අපිට ආර්ථික උපක්‍රම කියලා දෙන්න. උන් එනවා අපිට දේශපාලනය උගන්වන්න. උන් එනවා අපිට සමාජ දර්ශන උගන්වන්න. උන් දන්නේ අපි බුදුහාමරගේ පුත්‍රයෝ කියලා. උන් දන්නේ බුදුහාමර අපිට දීලා තියෙන අත්තහන් ධම්මං වේ සහ අත්තං වේ. අපි ඉගෙන ගන්න දේ එතන එතන පාවිච්චි කරන්න. ඊ වැඩ කරලා ඉවරනේ විසිකලා දැම්මා. උදේ පාන්දර තුහ්කාල විසිකරන කුණු කෙල ටිකක් වගේ. එහෙම නැතුව ධර්ම මේ කරුණ වලට වාල් වෙන්න එපා. කර්ණ වලට වාල් වුණොත් බර අදින බූරුවෙක් වාටපත් වෙනවා. සරුවච්චන් වහන්සේ සරුවඥයි. ඒකට අපි ඊගාට ප්‍රශ්නයක් නැහැ. මෙච්චර ගැඹුරු ධර්මයක් උගන්වන්න චෝක් කෑල්ලක් පාවිච්චි කරලා තියෙනවද කියලා බලන්න. කළු ලෑල්ලක් පාවිච්චි කරලා තියෙනවද කියලා බලන්න. ඇඟිලි 10 විතරයි කෙරුවේ. උප්පරීම උගන්වන්න මේ ව්‍යාකරණ මුද්‍රාවට ගෙනෙච්චා අද බයියෙකුට පුළුවන් ද මොනම දෙයක්වත් කරන්න ඔය ඔය පහසුකම් ටික නැතුව ඒක ධර්මන් වේ තියෙන්න ඕනේ අත්තන් වේ තියෙන්න ඕනේ. මේ ටික අපි කවදද අපි පොඩි උන්ට උගන්වන්නේ? බල යමක් ඉගෙන ගන්න ඕනේ ඒකට ප්‍රෝජනයක් තියෙන්න ඕනේ. නැත්තම් මොකටද මේ කර ගහගෙන යන පොඩි මොනවද තියෙනවද කියලා දන්නේ නැතු යන ගමනක අපේ නායකයෝ අපිට දෙන මොකක්ද ආදර්ශේ? උන්දලා දැකලාද මේ කතා කරන්නේ? අපිට අපිට සිලබස් එක හදාන්නේ. අපිට දේශපාලන න්‍යාය පත්‍රය හදාන්නේ. අපිට ආර්ථික විද්‍යාව උගන්වන්නේ. අපිට සමාජ විද්‍යාව ඕන එකක් කරපි එක එක සතුටින් මැරලා තියෙනවා. බුදු ඥානජෝ ගන්න නිතර නිතර ප්‍රයෝජනයක් ඇති දෙයක්. ඉතින් ඒක නිසා අද ත්‍රිපිටකේ මුළු සද්ධර්මයේම තියෙනවා. හිමිකම් ඇවිරි නැහැ. ඕන කෙනෙකුට කොපි කරන්නත් පුළුවන් ගන්නත් පුළුවන්. වෙන ඕනේ කුණුහරුප තියෙන පොතක ලියලා තියෙනවා හිමිකම් ඇවිරියත මොන විදිහවත් කොපි කරන්න එපා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හරි කොපි කරුවොත් නඩු දානවා කියලා. මේ සියල්ල උගන්නන ත්‍රිපිටකේ මොකක්වත් නැහැ. මොදිගේ බය වෙන්න දෙයක් නැහැ. මේකේ තියෙන්නේ සර්වඥතා ඥානෙ. ඒ නිසා මේ භාවනා කරනකොට අපි ඉගෙන ගන්න දේ, අපි කරන කමටහන, අපි කරන මෙනෙහි කිරීම ප්‍රයෝජනේ සලකලා මිස වින මොනවා හරි දෙයක් කියලා හිතාන කටයුතු කරනවා නම් ඉතින් සොරි කියලා තමයි කියන්න තියෙන්නේ. කමටහන තේරෙනවා නම් ඒක පාවිච්චි කරන හැටි තේරෙනවා. තේරෙනවා නම් පාවිච්චි කරා නම් ගුණේ තේරෙන්න ඕන. අල කෑල්ලට පිහින් ගෑරෙප්පෙන් අයින්කොට අල කෑල්ල ගෑලෙප්පේ දැවටෙනවද කියලා බලන්න. එහෙම නැතුව මේ දවතින් බදලා ගැහුවට හරියන්නේ නැහැ. ඉතින් කායින් හරි අහන්න ඕනද මේ අල කෑල්ල දැවටලාද කියලා බලපන් මං ගන්න හදන්නේ ගැරප්පෝ කියලා. නෑ ඒක දැනෙන්න ඕනේ. ඉතින් අන්නේ ටික කියන එක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. මම හුස්ම ගන්නකොට මම මෙනෙහි කරනවා. මං එතකොට දන්නවා මේ ආස්වාසය කියන එක ප්‍රස්වාසය නෙවෙයි කියලා මොකෙන්ද දන්නේ? ඉතින් මේක කෙනොට අමාරුයි තේරෙන්නේ එහෙම නෙවෙයි ඔය මේ මේ අනිච්ච දුක්ඛ අනත්තම් භාවනා ලේසි ඉතිපිසෝ ගාතාව කියන එක ලේසි කියලා ඉතින් කරගෙන කරගෙන යනවා හැබැයි පිටේ පටවලා තියෙන පොදියේ හකුරුද තියෙන මොනවද කියලා දන්නේ නැහැ මම මේ අව탁සීරු කරන්න කතා කරනවා නෙවෙයි මම මේ පෙන්ලා දෙන්න හදන්නේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන සද්ධර්මයේ සුවක්ඛාතයි මුල යහපත් මැද යහපත් අග යහපත් ඒක විඤ්ඤෝහි වේදිතබ්බෝ ඥානවන්තයාට නිවනටම යන්න ඕනේ මෙනෙහි කරනකොට අරමුණට හිත ගියාද කියන එක එයාට අනිවාර්යයෙන්ම තේරෙනවා තේරෙන්නේ නැත්නම් මේ ගුරුවරයාගේ පිනට නිවන් දකි නැත්නම් මල් පූජා කරලා අරමුණ මෙනෙහි කිරීමේ පින් ලැබෙයි සිල් රැකලා සමාධි ශික්ෂාවේ ಗುಣ ලැබෙයි කියලා පටලවා ගන්න යන එක අත්ත්වයකුත් තියෙනවා ධර්මාන්වයකුත් තියෙනවා. ඒ නිසා ප්‍රයෝජනෙන් සලකලා පාවිච්චි කිරීම කියන එක අද අපේ මොලෙන් ගිහිල්ලා තියෙනවා. මොකද කවුදෝ කියන මොකද්දෝ ගුණ හරප වගේක් කී කිය ඉන්න මිසක් ප්‍රයෝජන පිණිස පාවිච්චි කරන්න දන්නේ නැහැ. බුදුචානන්සේගේ ක්‍රමේ මේ සෝපාකටත් තේරෙන ක්‍රමයක්. රීදි නැති පටාචාරාවටත් තේරෙන ක්‍රමයක්. උකට මහා ලොකු ව්‍යාකරණ අවශ්‍ය නැහැ. ව්‍යාකරණ ඕන නැති නෙමෙයි. ඒක ඕන වෙලාවක ඉගෙන ගන්න පුළුවන්. Taman නෑ විදිනකොට මේ වම් කකුලේද බර තියෙන්නේ දකුණු කකුලේද බර තියෙන්නේ කියන්නේ PhD ඕනේ නෑනේ. පිටරටින් කවුරු හරි විශේෂඥයෝ කියලා දෙන්න ඕනේ නෑනේ. බත් කන කොටයි අත හොදන කොටයි තියෙන වෙනස මොකද්ද කියලා දැනගන්න. ලොකු සංච ආනාපාන සති පොත ලියනකොට කියනවා මේ ආස්වාසය කරනකොට මොකද්ද දැනෙන්නේ කියලා කියන්න පුරුදු කරලා දෙන්නේ කියලා මේ යෝගාවචරයට. අඩු ගන්න එක ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්න එක කොච්චර වටිනවද? මේ ආශ්වාසය කරන වෙලාවේ ප්‍රශ්වාසය නෙවෙයි. ප්‍රශ්වාසය කරන ආශ්වාසය කොහොමද දන්නේ? පොඩි ළමෙක් උකුලේ තියාගෙන අහන්න බෑනේ. ඒ අර පුංචිම ළමේ අම්මයි තාත්තගේ බලපෑමට උන් භාවනා කරනවා. දරුවෝ ටික වෙලාවක් ගෙනලා අම්මගේ උකුලෙන් බුදියා ගන්න. ඉතින් මම අම්මෙන් ඇහුවා ওই පොඩි කයෙන් අහපන් ඌ භාවනා කරන කියලා මොකද්ද කරන්නේ කියලා. කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ මහත්ය බණින්ද ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. ඔහේ ඉඳගෙන ඉන්නවා ටික වෙලාවක් ඇවිල්ලා උකුලේ බුදියා ගන්නවා කිව්වා. මං කිව්වා ලබන අවුරුද්දෙත් මං එනවනේ කියලා අහපන් කියලා. ඊට පස්සේ කොට පොඩි එකා කිනවලු අත්තම්මා මට කිව්වා හුස්ම දිහා බලන්න කියලා. ඉතින් මම හුස්ම දිහා බලනකොට පෙනුනද කියලා අහපන් කියලා. අනේ බෑ ස්වාමීන් වහන්සේ පොඩි කාට තේරෙන්නේ මම නෑ කියපන්කො මං කිව්වට අහපන්කො කියලා. ඊට පස්සේ ගොළු පුතා මෙහෙමයි දැන් අනිත් දවසේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඔබ හුස්ම දිහා බලනකොට පෙනුනේ මොකද්ද කියන්නේ කියපන් කියලා. මං දන්නේ කිනවලු. දැන් මේ කියව ඊට පස්සේ කිව්වලු මේ හුස්ම ගන්නකොට තාත්තා කාර් එක ගෑරේජ් එක ඇතුළට දානවා වගේ. හුස්ම පිට කරනකොට ගෑරේජ් එකෙන් අපව ගන්නවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ඉතින් ඌ rahat නේ. ඒ හුස්ම ගන්නකොට මේ වැටෙන්නේ මේ නාකයකින් හරි නාකිච්චෙන් ඇහුවොත් එහෙම කියාවි. ඕවා බුදු වුණාට පස්සේ කියලා දෙන්නම් සාංශ. දැන් ඕවා කියන්නේ මට ආයේ මට මේ සෝවාන් වෙන්න බැරිද කියලා කියලා දෙන්නකෝ. මට පළවෙනි ධ්‍යානය ලැබෙන හැටි කියලා දෙන්නකෝ. මට දිබ්බ චක්කු ඥානය ලැබෙන හැටි කියලා දෙන්න. මහා ලොකු දේවල්. මේකේ අර්ථයක් තියෙනවා. මේ උපදේශයක් දෙන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රයෝජනයක් ඇති කියලා දෙලා තියෙනවා. ඒකට මහා ගුඪ දේවල් ආරූඪ කරන්න එපා. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නේ. මෙනේ කරන්න පුළුවන්ද? මෙනේ කරා නම් වැටුනේ මොකක්ද? වම තියෙනකොට කොහොමද දන්නේ දකුණ නෙවෙයි කියලා. ඉඳගෙන ඉන්නකොට කොහොමද දන්නේ ඇවිදිනව නෙවෙයි කියලා. ඉතින් ඕක ආපුවම කියනවා මේ ධර්මයේ හැල්ලුවටපත් කරන්න හදනවා. නෑ. අපි මොන ක්‍රමයකින් හරි මේක ඒ කිනාට කියලා දීලා ඒ කිනා කතා කරවන්න ඕන. ඒ කිනා සාකච්ඡාවට ගන්න ඕන. ඒ නිසා සාකච්ඡා අනුග්‍රහිතය මේ කියන සිව්පිලිසිපිය ලබන්න අත්‍යවශ්‍ය අංගයක්. අත්ත ධම්ම නිරුද්ධි ප්‍රතිබහන ලබා ගැනීම පිළිබ විසුද්ධි මාර්ගයේ තියෙන වෙනම පරිච්ඡේදයක්. ඒකේ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා සුචි පුලි මුත්තෝ කුතෝ පඬිතෝ කතම් පඬිතෝ භවෙය්‍ය කියලා. යම් කිසි කෙනෙකුට පාණ්ඩිත්වයක් අවශ්‍ය නම් සූ සවනේ අහුම්කම් දෙන්න ඕනේ. හොඳට අහුම්කම් දෙන්න ඕනේ මේ කියන කාරණාවේ අර්ථයක් තියෙනවා. චී චින්තනයේ තියෙන්න ඕනේ. මේ කියන දේ ඇත්තටම ප්‍රයෝජනක් වෙනස හිතීද එතන මේ කටමැත දොඩවනවාද කියලා චිප්පු ප්‍රශ්න කරන්න මට මේ ටික නම් තේරුණා මේ ටික තේරුණේ නැහැ ලී ලියන්න ඕන ඒ නිසා ඒක නිකන් හරියට පේන තියෙන හොඳටම ශාස්ත්‍රීය දැනුම තියෙන අයට විතරක් කරන්න පුළුවන් දෙයක්. පාණ්ඩිත්‍ය නම් එහෙම තමයි. ඒ නිසා මේ අහනකොට හොඳට අහන්න ඕන. ඊට පස්සේ චින්තාමය ඥානෙ දාලා බලන්න ඕනේ මේක ඇත්තටම වැඩක් වෙන්න පුළුවන්ද බැරිද කියලා. ඊට පස්සේ ප්‍රශ්න කිරීමේ හැකියාවක් තියෙනවා. මට මේ ටික නම් තේරුණා. මට මේ තේරුණා. ඉතින් මේ ප්‍රශ්න කිරීමේ හැකියාවේදී බයලජ්ජා වෙන එකට නෙවෙයි මේ ශාසනයේ බයලජ්ජාව කියන්නේ. එතෙන්දි බයලජ්ජා වෙලා බෑනේ. තමන්ට අවශ්‍ය වෙලා ප්‍රශ්න කරන්න ඕන. ඊට පස්සේ ඒක ලියන්න ඕන. ලියන නැත්නම් ප්‍රකාශ කරන්න ඕන. එදි මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේදී අපි විශාල ලාභ ලැබනවා. මොකද කවුරු හරි එක්කෙනෙක් හරියට කරලා ලිඛිලා ලිඛිතව වார்த்தාවක් දෙනකොට අනික් කෙනාට තියෙනවා අන්න දැන් නම් sannivedanayak වෙනවා පණිවිඩය යනවායි කියලා. ඉතින් අනිත් එකන තල්ලු වෙනවා. අනිත් එකන ඉදිරියට යනවා. ඒක නිසා ඒ සුචි පුලි කියලා නිකන් පදන හතරක් අරගෙන පරිපුච්ඡා සවනා ධාරණා ආදි වශයෙන් පාලිය මේක සඳහන් කරනවා. ඉතින් මේක අමාරු බව නම් ඇත්ත. නිකන් මන්ත්‍රයට ජප කර කර ඉන්නවට වැඩිය ටිකක් අමාරුයි. ඒක නිසා මේ කියන්නේ දුප්පට විඥා. විනිවිද දකින්න අමාරුයි. නමුත් හැක්කක්. ඒ මොකද මනුස්සකම ලැබෙනකොට ওই ටික ඔක්කොම අපිට ලැබිලා තියෙනවා. ඒව ඒ අතින් අපිට මේ ඇහිීමේ හැකියාව, චින්තන හැකියාව, ප්‍රශ්න කිරීමේ හැකියාව සහ ලිවීමේ හැකියාව අතින් අපි අතර කිසිම වෙනසක් නැහැ. අපි අපි ගැන විශ්වාස කරන්න එක වෙලා තියෙනවා. ඒ විශ්වාස කරත් මේ ලෞකික ඥාන සඳහා ලාභ සත්කාර සඳහා ගන්න එක නෙවෙයි මේක. නෛර්යානික සද්ධර්මයක් එක්ක අපි වැඩ කරන්නේ. සාරිපුත්‍ර සාරච්ච උගන්න දෙන පාඩම. ඒ නිසා අපි අහිංසක කෙනෙක් වගේ දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වැඩි හිටියෙක් වගේ මේක නැවත නැවත නැවත නැවත කරලා කවදා හෝ sannivedanaye වෙනකොට අලකැලට ගැරුප බහින බව තේරෙයි. Tamanne තේරෙයි ඔන්න දැන් නම් නඩුව ඇහෙනවා. කියන දේ තේරෙනවයි කියලා. ඉතින් ඒකට ලැජ්ජ වෙන්න එපා. මම මාස 18ක් කාලා තියෙනවා. පුරුමේ කියලා පළවෙනි මාස 18ෙම බැනුම් ඇහුවා. කොච්චර භවනා කරත් මං කියන්නේ සයිඩට තේරෙන්නේ නැහැ. ඒක නිසා මම ඔයගොල්ලෝ ඔක්කොටම වැඩි පන්තියේ අන්තිමයා. ඕගොල්ලෝ මට වැඩි උඟා දක්ෂයි. එනිසා උත්සාහ කරන්න මාස 18ක් දෙන්නේ අපි දවස් 5න් අයින් එලවනවා. වැඩි කල් තියාගෙන ඉන්නේ නැහැ. මොකද ගෙනිච්චත් මේ උපක්‍රමයේ අරගෙන දිගට දිගට දිගට දිගට කරගෙන යන්න. ඒකේ අනකොට තමයි තේරෙන්නේ මේ හැම දෙයකම ධර්මතාවයක් තියෙනවා. හැම දෙයකම අර්ථිකුත් තියෙනවා. ඒ අර්ථාන්වේ ධර්මාන්වේ දෙක කියන එක නෑ කියන්න යන්න එපා. ඒක සාපයක් වෙනවා. දැන් මට තියෙනවා මං හිතනවා මට පුළුවන් කියන අන්නේ හැකි සංඥාව කාට හරි එනවනම් මේ වැඩමුළුවේ මං හිතනවා අපේ ගත්ත ප්‍රයත්නේ සාර්ථක වෙයි. ඒ නිසා මම ධර්ම දේශනාව මෙතන නතර කරනවා. මේ කරගෙන යන වැඩපිළිවෙලම ඔය සූචි බුලි කියන විදිහට සූසවණි චිචින්තනේ පුපුච්චා ප්‍රශ්න කිරීමේ සාලේඛනයේ දක්ෂතාවය වැඩිවීම සඳහා දවසේ ධර්ම දේශනාව තේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සිය දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා